ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ අද පෙබරවාරි මාසේ 10 වෙනිදා වෙනකොට අපේ හතරවෙනි දවසේ අද දවසේ අපේ ධර්ම දේශනා පැය එළඹිලා තියෙන්නේ අපි ධර්ම දේශනා ආරම්භ කිරීමට කලින් සීලබ දෙනා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච ආනන්ද බික්ඛු අජ්ජත්තමේව චිත්තං සන්ඨාපේති sannisadeti ඒකෝදි කරෝති සමාදහං කරෝති ඉදානන්ද බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං පීති සුඛං පඩමජ්ජානං උපසම්පජ්ජ විහෙරති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඊට මේ ශූන්‍යතා දර්ශනය ශූන්‍යතා පිළිබඳව හදාරීම තමයි අපි ඉස්සරහින් තියාගත්තේ. ඒ සඳහා සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදුණ ඒ මහා ශුන්්‍යත සූත්‍රය ඒක සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රය ඉස්සරහින් තියාගෙන අපි මේ ශූන්‍යතාවය කියන මේ දර්ශනය ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකදී සරුවචන් වහන්සේ මහාන කමේ එහෙම නැත්නම් භාවනා ජීවිතයක Brahmacharyaක කෙලවර මේ ශූන්‍යතාවය අවබෝධ කිරීම කියන එක තමයි පෙන්ලා දෙන්න උත්සාහ කරන්නේ. මේක ඉතින් අපි කලිමුත් මතක් කරගත්ත විදිහට මේක එච්චර දාන්න එච්චර හුරු අපිට එදිනදා ජීවිතේ පාවිච්චි වචනයක් නෙවෙයි. මොකද ශූන්‍යතාවය කියන එක අපි එදිනදා ජීවිතේ දන්නවනම් දන්නේ ඒක නරක වචනයක් විදියට. එහෙම නැත්නම් ඒක සිද්ධ වුණොත් ඒක ඇබැග්ගයක් කරදරයක් අමලියක් විදියටයි. නමුත් ਸਰවචන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවකින් මේ ශූන්‍යතා දර්ශනය පූර්ණ කාලිනව භාවනා කරන යෝග යෝගාවචරයන්ට එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට මතක් කළ දෙනා මේක තීත්ත බෙහෙතක් වගේ වුණාට ওই මහානකමේ වටිනාකම තියෙන උතන තමයි. භ්‍රමචරී ජීවිතයේ යෝග ජීවිතේ වටිනාකම තියෙන එකයි කියලා අර චිත්ත බෙහෙත වළඳන හැටි තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා ඒ සඳහා ඒක ගැඹිරත්වයකටපත් කරන මේ ශූන්‍යතාවය කියන එක තේරෙන්නේ නැතය ගැඹුරුය කියන කෙනාට ඒක පිළිබඳ ධනාත්මක හැඟීමක් ඇතිකරනද අපි උත් ඉස්සරහින් තියාගත්තා මේ ශූන්‍යතාවය කියලා කියන්නේ අනාත්මය කියන එකයි කියලා. එතකොට අනාත්මය කියන එක අපි අකමැති වුණත් සිංහල බෞද්ධය දන්න වචනයක්. අනිච්ච දුක්ඛ අනාත්ම කියනකොට මේකේ ඇතුළත එම ගණ්ඩාහාර පද්ධතියක් ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් ඇත්තේ නෑ. එහෙම නැත්නම් සාරභාවයකින් ශූන්‍යයි. මේ ගණ්ඩ දෙයක් නෑ හිස්. <coughs> ශූන්‍ය භාවය පෙන්වන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ වාගේ දරගන්න අමාරු දැනගැනීමට සංකීර්ණ වූ දර්ශනයක් ඉදිරිපත් කිරීම සඳහා සරුවචන් වහන්සේ පුදුමාකාර දේශනා විලාස මාර්ගයෙන් පුදුමාකාර අනුකම්පාවකින් කරුණාවකින් විවිධ පැතිවලින් විස්තර කරනවා. විස්තර කරාට බොහෝ දෙනාට මේක ජනප්‍රිය නොවන බව ඒක පැහැදිලිවම සරුවචනanse දාන. ඒ විතරක් නෙවෙයි ඔය අද අපි ඉදිරිපත් කරගන්න හදන කොටහේදී සරුවචනාංශේ සඳහන් කරන මේක මුලිච්චි වුණත් ඉස්සරහට හම්බුණත් යෝගාවචරයාවත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. යෝගාවචරයාවත් ඒක සමාදන් වෙන්න කැමති නැහැ. යෝගාවචරයාත් මේක මේ භාවනා ජීවිතේ මහාන ජීවිතේ මේ පරමාර්ථයටයි කිට්ටු කරන්නේ මේක සුබ ලකුණක් කියලා පිළිගන්න කැමති නැහැ. නමුත් ඒක සරුවචනාංශේ ඒ ගැම්ම කඩන්නේ ඒ ඒ කියන ගැට්ට කඩන්නේ දැනුම හරහා යෝගාවචරයේ සහයෝගය ඉල්ලගෙන සරුවචනාංශගේ දැනුමත් එකතු කරලා කියනවා මේක මෙහෙම දැනගෙන යන් කියලා. ඉතින් අන්නේ ටිකයි අද අපි දවසේ ධර්ම දේශනාව වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී අපි ඊයේ පෙරේදා කියපු වයින් කේටි සාරාංශයක් ඉදිරිපත් කරගත්තොත් අලුතෙන් ආපු යත්තන්ඩ දැන ගැනීම පිණිසත් දිගට බණ අහන අයට මතක් කිරීමත් පිණිසත් අපි එදිනදා ජීවිතේ ගත කරන මේ මුළු ලෝකයක් ඔළුවේ තියාගෙන ලෝකේ බරක් පුදුම විදියට ඇදගෙන ජීවත් වෙන්නේ ඒ නිසා අනුකම්පා කටයුතු අසරණ අනුකම්පා කටයුතු මේ සරණක් නැති අනාථ ජීවිතයක් මේ මනුස්ස ලෝකේ තියෙන. ඉතින් මේ අනාථ අසරණ ඒ ජීවිතය සනාත සසරණ කරණ්ඩයි ਸਰුවචනාංශේ බණ කියන්නේ එව නැතු මේ අනාථ අසරණ නැත්තන් බරක් කරන්න නෙවෙයි. අනාථ වෙලා දැනටමත් නන්නත්තර වෙලා ඉන්න අයට තේරෙන්නේ නැති යමක් කරලා දීලා අවුල් කරන්න නෙවෙයි. සනාත සසරණ කරණ්ඩයි. ඒ නිසා ඒ චූල ශුන්්‍යත සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඔබට ශුන්්‍යත විහරණයක් ගැන මතක් කරනවා මට මතකයි. මට ඒක අහන්න අවසර දෙනවාද කියලා. ඒතර බුදුහාම කියන හොඳයි. ශුන්‍යති විහරණය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ අහන්න හොඳ වෙලාව කියලා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ මේටි ඉස්සලා තියෙන සූත්‍රයේ චුල ශුන්‍යත සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහන්නේ මිගාරමාතු පාසාදේ නැත්තම් පූර්වාරාමේදී. එතකොට සරුවචනන්සේ සඳහන් කරනවා ආනන්ද අපි දැන් ඉන්නේ අරණ්‍යයක. මේ අරණ්‍යයේ ඉන්නකොට අපිට මේ හරකුන්ගෙන් බල්ලන්ගෙන් ඌරන්ගෙන් කරදරයක් ඇත්තේ නැහැ. අපි ඒක අමතක කරන්න පුළුවන්. මිනිස්සුන්ගෙන් ජනාවාසයෙන් අපි වෙන් වෙලා තියෙනවා ජනපද වලින් වෙන් වෙලා තියෙනවා ඒක නිසා අපිට අරණ්‍ය සංඥාව මිස අපිට ගමේ කොටේ ජනපද සංඥාවක් නැහැ මනුස්ස සංඥාවක් නැහැ අරකුන්ගෙන් බල්ලන්ගෙන් ඌරන් අරසකිරීම ප්‍රශ්නකුත් නැහැ ඒක නිසා ඒක අයින් කිරීම නිසා ඒ මතින් එන්න තියෙන දරත භාවයන් ස්තබ්ද භාවයන් හිතේ දැඩි ගති ආතති මානසික අසහන දැන්නේ නැහැ නමුත් මේ අරණ්‍යයේ ඉන්නවා කියන සංඥාව අපිට තියෙනවා. ග්‍රාම සංඥාව නැහැ. හරක්කු රොබල්ලකු රකින්න සංඥා අපට ඕනේ නැහැ. මනුස්සයන් පිළිබඳව ජනාවාස සංඥාවක් නැහැ. සැනකලි සංඥාවක් නැහැ. නමුත් අරණ්‍ය සංඥාව තියෙනවා. ඉතින් මේම දැනගෙන ඉන්න එකනා මේ අරණ්‍ය සංඥාවේ තියෙන ඒකත් විශාල සංඥාවක් නේ. ඒක අඩු කිරීම සඳහා තමන්ගේ කයට හිත දාලා යම් වෙලාවක තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත පවත්වන්න පුළුවන් නම් ඒකේ හිත එක දිගට පවතිනවනම් අරඤ්‍ය සංඥාව ගිහිල්ලා මේ හතර මහා ධාතුන්ගෙන් හැරිච්ච කය ඉදිරිපත් වෙනවා. එතකොට ඒකේනා චිත්තක්ෂණයක හෝ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිතව දාලා ඒ බව දන්න කෙනා හරකුන්ගෙන් බල්ලන්ගෙන් ඌරන්ගෙන් වෙන සංඥාවලුත් නැහැ. මනුෂ සංඥාවක් නැහැ. ග්‍රාම සංඥාවක් නැහැ. තනකලි සංඥාවක් නැහැ. අරඤ්‍ය සංඥාවක් නැහැ. දැන් තමන්ගේ කය කියන හතරමහා දුකතුන්ට සීමා වෙච්ච පුංචි සංඥාවක් තියෙනවා. ඉතින් මේක විශාල ශූන්‍යතාවයක්. එහෙම නැත්නම් ඉදිරියදා ජීවිතේ අපි ළඟ තියෙන විශාල බරක් අයින් කරගෙන හැබැයි ඒ වෙනුවට විශාල කෙලස් කඳක් විශාල අසහනයක් විශාල තද්දභාවයක් විශාල ආතතියක් අයින්කරනද ශරීරය කියන දේ අල්ලන්න ඕනේ. ඇල්ලුවොත් විතරයි දැඩිසිය ඇල්ලුවොත් විතරයි ඒක හිත පිහිටියොත් විතරයි ওই බාහිර දේවල් අමතක කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි ඒක ප්‍රයෝජනේ සලකලා මම දැන් මෙතන ඉන්නවා කියන දේ භාවනා කරනකොට පුළුවන් තරම් පුරුදු කරනවා. ඒකේ ඉන්නවනම් ගෙවල් දොරවල් ප්‍රශ්න වෙන දේවල් මොකුත් නැහැ මේ බීම් බොහෝත විතරයි මේ තන විතරයි මගේ කය විතරයි. ඉතින් ඒක ශුන්‍යතා පැත්තෙන් බලනකොට විශාල ජයග්‍රහණයක්. ඉතින් ඒක නිසා අපිට මේ මනුස්ස ජීවිතයේ එක චිත්තක්ෂණයක්වත් මේ මම ලැබුව මේ මනුසාත්ව භාවය එතන අත්බව පටිලාභේ මේ වටිනා මනුසාත්ම භාවයේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයක්වත් නැතුව අඳුරන්නේ නැතුව ගත කරන්නේ නැති මිනිස්සු කෙල කෝටි ගණක් මනුස්ස සංගති ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ භාවනා කිරීමක් වශයෙන් හෝ මේ වාඩි වෙලා ඒක තැනක ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිත ගැනීම කොච්චර ශුන්්‍යතාවට එළඹ වාසය කිරීමක්ද නැත්නම් ශුන්්‍යතා විහරණයක්ද දන්නේ නැහැ. ඉතින් ඒ සඳහා අපි ඉතින් භාවනා මධ්‍යස්ථාන වලට යනවා. සිල් ගන්නවා. සිල් අරගෙන ඉවරලා කමඨහං ගන්නවා. කමඨහං ගන්න පරියන්කයට යනවා. ගිහිල් වල වාඩි වෙලා Taman දිහා ඇස් දෙක වහගෙන ඉන්න ඉරියවට හිත දානවා. ඉතින් හුඟ දෙනෙක් දන්නේ නැහැ ඇයි මේ භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා මේ තමන්ගේ කයට හිත පట్టල කරන්න කියලා. ඇයි මේ කයේ හිත පවත්තන්නේ කියලා. නමුත් ਸਰවඥන්සේ දන්නවා එහෙම කියන්නේ ඇයි කියලා. ਸਰවඥන්සේම කියන්නේ ආවට ගියාට නෙවෙයි. ਸਰවඥන්සේ කියන්නේ ප්‍රයෝජනයක් සලකලා. ඉතින් කාට හරි ඒක සාක්ෂාත් වුණොත් හරි ගියොත් දැන් මේ භාවනා පැත්තෙන් බලන හතරවෙනි දවසේනේ හතරවෙනි දවසේ නෝට එක්කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට හතර දෙනෙකුට හරියනවා. ඉඳගෙන ඉන්නකොට හොඳට සමබරව සැහැල්ලුවට වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා. මේක පුදුමාකාර සාන්තියක්. මොකද හේතුව ඒ වෙතකොට විශාල කෙලස් කඳක්, විශාල මානසික ආතතියක්, අරකුම් බල්ලන් ඌරන් වෙඩියෙන් තිබුණ මානසික ආතතිය, මනුස්ස සංඥාවේ තිබුණ මානසික ආතතිය, ග්‍රාම සංඥාවේ තිබුණ ආතතිය, අරඤ්‍ය සංඥාව නැහැ. දැන් මම දැන් මෙතන. ඊට පස්සේ මේ විදියට කය දිහා බලනකොට යාට මේ කය ඇතුලේ සිදුවෙන ක්‍රියාකාරකම් පේනකොට ඒකෙන් අදහස් කරන්නේ මේ කය ඇතුලේ තියෙන මේ පට වියාපෝ තේජෝ වායෝ කියන මේ රූප කයේ තියෙන කක්කල මේ රුප්පණ ගතිය වෙනස් වෙන ගතිය පේන පටන් නලියන දේ පෙරලෙන දේ ක්‍රියාකාරකම් කය ඇතුලේ පේන පටන් ගන්නවා. උගදෙනෙක් මේකට බයයි. උගදෙනෙක් හිතන්නේ මේ ප්‍රෙෂර් එක නැගලා heart attack එන්න හදනවා. තනි වෙලා පාළු වෙලා කියලා අර තමන්ගේ කයෙන් ස්වභාවයෙන් පැන නැගින ඒ කම්පන චංචල සංනිවේදන වලට පුදුමාකාර බයයි එහෙම නැත්නම් පුදුමාකාර විදිහට ද්වේෂ කරනවා අපි ඒ නිසා තමයි මේ අනුන්ගේ ශරීර බල බලා ඊයේ ගැන හෙට ගැන හිත හිතා අනිත්යෙන් ගැන හිත හිතා ඉන්නවා මිසක්කා අර කවදාකවත් හිත වැරදිලා හරි වර්තමාන මොහොතට ආවොත් ඒක කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ පෙරලිලා යනවා පිටින්නෙම නැහැ ඒක හරියට කියනවනම් කෙලින් තිබ්බ ඉදිකට්ටක් උඩ ඉදි කෙලින් තිබ්බ කරපු ඉදිකට්ටකට අබ අවුරක් වැක්කිරුවොත් එබ එක අබෑටයක්වත් ඉදිකට්ට උඩ සමබර වෙලා හිටින්නේ ඔක්කෝම වැටෙනවා. ඒ වගේ තමයි කොච්චර උත්සාහ කරත් මේ වර්තමාන හිත පවත්වන්න බෑ. පවත්වනකොට දැනෙන දේ මට මෙහෙමයි දැනෙන්නේ කියලා කියන්න නම් කොහොමඩක්වත් බෑ. ඕනේ භාවනා කරන කෙනෙක් අහන්න බලන්න මම දැන් මෙතන කියන තැනට හිත ආවට පස්සේ මොනවද වැටෙන්නේ කියලා ඕනේ භාෂා විචාරදෙක් ගොළු වෙනවා. ඕනේ කතිකයේ ගොත ගන්නවා. මොනම දෙකින්වත් කියන්න බෑ. මොකද අපි ඒකට බයයි. ඒක විතරක් නෙවෙයි අපි ඒකට ද්වේෂ කරනවා. මේක විස්තර කිරීමෙන් තොර ඔක්කොම භාෂාවල් අපි දන්නවා. ඔක්කොම විශේෂ ක්ෂේත්‍රය දන්නවා. නමුත් මම දැන් මෙතන කියන එක විස්තර කරන්න ගියොත් දැන් මම මෙතන ඉන්නවා ඇස් දෙක වහගත්තා මට මේක දැනෙන්නේ කියලා අපිට මොනම භාෂාවකින්වත් උත්තර දෙන්න බෑ. එක පැත්තක ඒක හරි ගැඹුරු නිසා අනිත් එක ඒක අපේ භාෂාව ඉක්මවන නිසා අපේ ව්‍යාකරණ අපේ භාෂාව ඔක්කොම යන්නේ ඔතන දක්වා විතරයි. ඔතනින් එහාට ආර්ය විවහාරේ විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් පුත්තජනිය දන්නේ නැහැ ආර්ය විවහාරේ මොකද්ද කියලා කියන්න ඕන බව දන්නෙත් නැහැ කියන්න හුරුවකුත් නැහැ. ඉතින් ඒක නිසා තේරෙන්නේ ගැඹුරුයි අමාරුයි කියලා කරාරිනවා. ඉතින් සරුවචනාංශය අර භාෂාවක් හුරු කරන පොඩි එකෙකුට අත්තම්ම කෙනෙකු ගන්න වගේ මේකද ඒකද මේකද කියලා කොහොම හරි කට උත්තරයක් ගන්න බලන්න. ඒ අනුව බලනකොට කියන්න පුළුවන් විශේෂයෙන්ම වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අයත්ක පැත්ත දිහා බලනකොට ඇත්තන්ගේ පැත්තෙන් බලනකොට යම් වෙලාවක හිත මේ Taman ඉන්න ඉරියව්වේ පట్టල වුණා නම් සමාදන් වුණා නම් ඒ පවත්තන්න දැනගත්තා නම් අනිවාර්ය සංඥාවක් දැනෙයි මම මැරිලා නැහැ කියන්නේ. මේක ප්‍රකට ප්‍රසිද්ධ සංඥාවක් කියාගන්න බැරි වුණාට හැම කෙනාම විඳින්න එකයි. අපි ඔක්කොම විඳිනවා මම දැන් මැරිලා නැහැ කියන සංඥාවක් තියෙනවා. දෙක මට නිින්ද ගිහිල්ලා නැති බවට සංඥාවක් තියෙනවා. තුන මට ක්ලාන්ත වෙලා නැහැ කියලා සංඥාවක් තියෙනවා. මේකට නැත්සාර්ථය තමයි කියන්න තියෙන්නේ නිින්ද ගිහලා නැහැ, මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. නමුත් මේ දැන සංඥාව මින් එහාට වචන දාන්න බෑ. ගොළු වෙනවා. ඒක ඒක කාටත් වෙන දෙයක්. මොකද අපේ භාෂාව තියෙන්නේ මෙහින් මේ පිට. භාෂාව උන් එහාට වැඩ කරන්නේ නැහැ. ඉතින් යෝගාවචරය ඒක දැනගෙන ඒක කාගේ දුර්ලභමක් නෙවෙයි. නමුත් Tamanට තේරෙනවනම් මං අවදිව මේ මගේ ඉරියව්ව දිහා බලන ඉන්නවා. මට මැරිච්ච නැති බවට මට හොඳට ඕම දැනෙනවා. ඒකෝට තමන්ගේ ඉරියව්ව තමන්ට වැටහෙනවා. මට නිින්ද ගිහිල්ලා නැහැ. මං ක්ලාන්ත වෙලා නැහැ. ආනේ බලන ඉන්නකොට ඒ කියන්නේ මේ අපි මේ මේ චිත්තක්ෂණයත් එක්ක ක්ෂණ සම්පත්තියත් එක්ක හාද වෙන්න බලනවා. මේ චිත්තක්ෂණයත් එක්ක මේ ක්ෂණ සම්පත්තියත් එක්ක යාළු වෙන්න බලනවා. මොකද එහෙම නැත්නම් හිත කූඩලට ලුණු ගැහුවා වගේ කොට්ටේ උඩ තිබ්බ කූඩැල්ලෙක් වගේ සුදු පිරිසිදු භූමියක තිබ්බ ඌරෙක් වගේ ජරාවටම යදින් මොනවා හරි කුණක් හොයන්න යනවා. ඉතින් අපි විවිධාකාරයෙන් මේ අවුරතල් කරලා අනේ කොහොම හරි මේ වර්තමාන මොහොතේ ඉන්න බලන්න ඔයාට පේනවද දැනෙනවද මේ මැරිලා නැති බව පේනවද දැනෙනවද නිින්ද කියලා නැති බව දැනෙනවද ක්ලාන්ත වෙලා නැති බව කිව්වොත් යන්තම් ගොත ගාලා එක සැරේ ඔව් කියනකොට ඔව් කියයි ඒ තරමටම අපි ගොළුයි, ඒ තරමටම තකතිරු, ඒ තරමටම මෝඩයි, ඒ තරමටම සත්‍යයට බයයි. ඕ කියන්න බෑ. ඕ ඌ ගෑවෙනවා ඒ වෙලාවට නිකන් ගොත ගෑවෙනවා. නමුත් විශාල පිම්මක් මේ. විශාල පිම්මක් මේ පනින්නේ තමන් අත්පනා පිට වර්තමානයේ අත්දකින්න දෙයක් අහපු දෙයක් නෙවෙයි හිතපු දෙයක් නෙවෙයි කවුරුත් කියපු දෙයක් නෙවෙයි කාටවත් බොරු කරන්න බැරි දෙයක්. පරම සත්‍ය ප්‍රකාශ කරනවා. මෙන්න මෙතනින් එහාට යනකොට සරුවචනාංශ මතක් කරනවා උඹකට සාදර වෙලා බලපන් සාදු කියලා බලපන් අනුමෝදන් වෙලා බලපන් උපසම්පදා වෙලා බලපන් බලාන ඉන්නකොට මේ ඇඟ ඇතුලේ කිසිම චිත්තක්ෂණයක විවේකයක් නැහැ වැඩ රාජකාරී රාශියක් තියෙනවා මේ වැඩකාර රාජකාර රාශියම මේ හතර දිනෙකේ නාටකමක් පඩවි ආපෝ තේජෝ වායුකින් හතර දිනාගේ නාටකමක් කොයි එක කොයි එකනට ප්‍රසිද්ධ කොයි නළුවා ප්‍රසිද්ධ වෙලාද කියන්න බෑ. මොකද සර්වඥාන්සේ ඉගියක් දෙනවා. වායෝ ධාතුව කියන මේ හුස්ම ගන්නවා හෙලන. පිම්බීම හැකිලිම පේනවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ ප්‍රාණය මේ භවය මේ පැවැත්ම සිද්ධ කිරීම සඳහා ඒක හැම චිත්තක්ෂණයකම ප්‍රයත්නයක් ගන්නවා. නිකන් නැහැ. දන්නේ නැති වුණාට නිින්දෙදිත් මේක වෙනවා. හීනෙදිත් මේක වෙනවා. ක්ලාන්ත වුණාමත් මේක වෙනවා. මරණෙදි තමයි මේක පොඩ්ඩකට හැලහැප්පෙන්නේ නැත්නම් එක දිගටම යන අන්තරයක් ඒක කවදාකවත් අපි දැකලා නැහැ මොකද හේතුව අපි වර්තමාන මොහොතේ ඉඳලා නැහැ ඒකට ප්‍රිය කරලා නැහැ අපි අපි කර්මාන්ත ප්‍රදර්ශන වලට ගිහිල්ලා බලවේග පේස කර්මාන්ත ආයතන බලන්න කැමති තමන්ගේ කය ඇතුලේ තියෙන මේ බලවේගය දකින්න කැමති නැහැ අපි ලෝකයේ තියෙන নানা ප්‍රක දේවල් වලට සංවිධානය වුණාට ඇතුළට නැහැ. නමුත් සරුවචනාංශේ මේ බාහිරේ බලන්න තියෙන කැමැත්ත බාහිරේ බැලීමේ තියෙන විද්‍යාව අභ්‍යන්තරට දාන එක විතරයි සරුවචනාංශගේ තියෙන සුවිශේෂත්වය. දැම්මඩ පස්සේ කියනවා ඔබට පෙනෙයි එක්ක වායෝ ධාතුව කරන රංගනේ පෙනේ. පඨවි ධාතුව කරන රංගනේ පෙනේ. තේජෝ ධාතුව ආපෝ ධාතුව කියලා චුල ශුන්්‍යත සූත්‍රයේ දුන්නාන්සේ පඨවි ධාතුව පෙන්නනවා. සාමාන්‍යයෙන් ආනාපානදී වායෝ ධාතුව පෙන්නනවා. ඉතින් අපි හිතමු කාට හරි මේ බලාගෙනකොට මේ මයින්හමක් අදින්න වගේ ඔන්න හුස්ම ටික වැටෙන හැටි පේනවා. එතෙන් බඩ බුම්බනවා හකුලනවා පේනවා. ආ නොයිදියා බලන්නේ හිටියොත් ඒක සහාතික පැහැදිලි කාරණාවක් හිත මම දැන් මෙතන කියලා. ආස්වාස් ප්‍රසවාසයේ ඉන්න හැම චිත්තක්ෂණයකම මම දැන් මෙතන ඇතුලේ ඉන්න බවට සාතිකයක් තියෙනවා. ඉතින් මේ ආස්වාස් ප්‍රසවාසයේ ඉන්නකොට මේ ආස්වාස් ප්‍රසවාසයේ ඇතුළේම පිටවීම මෙනෙහි කරමින් හෝ මෙනෙහි කිරීමකින් තොරව මේ ආස්වාසයයි ප්‍රස්වාසය නෙවෙයි. මේ ප්‍රස්වාසයයි ආස්වාසය නෙවෙයි. මේ ආස්වාද ප්‍රස්වාසයයි මේක සද්දයක් නෙවෙයි. මේක නිදිමතක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි කියලා ගොඩාක් කල් හුරු කරන්න ඕන. මෙන්න මේව හුරු කර කර කර කර ඉන්නකොට එයාට දැන් අර හරක් පූර්ව බල්ලෝ කතාවකුත් නැහැ. ග්‍රාම සංඥාවක්, මනුෂ සංඥාවක්, සැනකෙලියකුත් නැහැ. අරඤ්‍ය සංඥාවක් නැහැ. හොඳට ආනපානෙට හිත වැටුනොත් මම කය කියන සංඥාවත් දුර වෙන්න ඉඩ තියෙනවා. මේ ඉසල කයට කයෙන් පටන් ගන්න ආනපානට ගියේ ආනපානෙ හොඳට මොන මොන දාලා හිටියොත් මේ කයෙන් එන දරත භාවය කයෙන් එන සංඥාවක් දුර වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ தত্ত্বයට එනකොට යෝගාවචරයා මුළු ලෝකයක් ඔළුවේ තියා හිටපු අන්ධ පෘ탁ජනෙක් වෙසපු යෝගාවචරයේ දැන් වීති පරිඋත්ථාන කෙලෙස අයින් කරලා වීතිකම කෙලෙස අයින් කරලා පරිඋත්ථාන කෙලෙස් කියන නිතර හිත කෙලසන නීවරණ ධර්මත් එක්ක මූණට මූණ දාලා සටනකට ලෑස්ති. මේක හම්බෙන්නේ මනුස්ස ජීවිතයේ ලක්ෂකින් එක්කෙනෙකුට. ලෝකේ ඉන්න මිනිස්සු කොච්චරවත් හටම් කරන්නේ බාහිරේ සිංහල දෙමළුත් එක්ක රණ්ඩු කරනවා සල්ලිචින කන ඇතිකත් එක්ක රණ්ඩු කරනවා කල්ලා සුද්දත් එක්ක රණ්ඩු කරන මිසක් කවදාවත් Tamange නීවරණත් එක්ක යුද ප්‍රකාශ කරන්න හම්බුනොත් කාලාතුකින් ජීවිතයක ඒක විශාල වෙනසක් කවදාකවත් කරපු නැති එකක් මෙන්න මේක විස්තර කරන්න සරුවචනාංශේ ඊයේත් අපි මේක ටිකක් මතක් කරගත්තා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා කතංච ආනන්ද බික්කු අජ්ජත්තං යේව චිත්තං සණ්ඨාවේදි මේ ඇතුළතම හිත ස්ථාපනය කරයි කියලා කියන්නේ මොකක්ද එහෙම නැත්නම් sannisadeeti ඉන්දව ගත්ත හිත ගේ ඇතුළට ගෙනලා ඉන්දව ගත්ත කියලා කියන්නේ මොකද්ද එහෙම නැත්නම් ඒකෝදි කරෝති එහෙම මේ වටපිට බලන්නේ නැතුව ඇතුළට ආපු හිත ඇතුළ බලනවා කූඩුවට දාපු සතෙක් පිටපණින්න බට පිට බලන වෙනුවට ඇතුළත ඒකෝදි භාවයකටපත් වෙන්නේපත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? සමාදාහති. අනේ එimhe වෙච්ච එක හොඳයි. කියලා කියන සමාදම් වෙනවා වගේ මේක සතප්පවනවා. ගිට ආපු වැදගත් 아무ත් එක් සුතුරෙද්දක් කියලා පුටුවක් දීලා වතුර ටිකක් දීලා පය හොදලා ගෙට අරගත්තට පස්සේ ඒ ගෙදරට විශාල කලාතුරකින් බලාපොරොත්තු වෙච්ච දෙයක් හම්බුණා වගේ. ආන්නේම ඇතුළට ආපු හිතක් නැත්නම් ඇතුළට ගත්ත හිතක් ඒක ඇතුළේ පట్టල කරගන්නේ කොහොමද? ඒක ඇතුළේ ඒකෝදි භාවයටපත් කරන්නේ කොහොමද? ඉන්දව ගන්න කොහොමද? සමාදාහම් කරගන්නේ කොහොමද කියන එක බුදුරජාන් වහන්සේ අර දිග ගමනකින් කෙලෙස් රාශියක් කපාන අපේ එකනට දැන් අස්වසිලක් පිනිස නැත්නම් භාවනා යෝගාවචරයට කමඨහං සුද්ධ කිරීමක් පිණිස ආනන්ද සුවාංශයෙන් අහනවා මොකද්ද ආනන්ද මේ විදියට පටල කරගත්තයි කියලා කියන්නේ. ඒකට ඉල සරුවචන් වහන්සේම ආනන්ද හැමතුන්ට උත්තර දෙනවා. ඒ අහන ප්‍රශ්නෙට සරුවඥ උත්තරේ නැත්නම් සරුවචනanse බලාපොරොත්තු වෙන්නේ ඉදහානන්ද බෙක්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමච්ඡාන පටමජ්ජාන උපසම්පජ්ජ විහෙරති එතකොට ආනන්ද යම් කිසි කෙනෙකුට මේ ගාම සංඥාව හරක් කූලෝ බල්ලෝ පිළිබඳව කතාවල් එහෙම නැත්නම් මිනිසු පිළිබඳ කතා, සනකලි පිළිබඳ කතා, අරඤ්‍ය පිළිබඳ කතා, තමන්ගේ කාය පිළිබඳ කතා සංඥා අයින් වෙලා අරමුණක හිත තැම්පත් වෙනවා නම් විවිච්චේව කාමේ කාමයන්ගෙන් තොර වෙලා හිත මේ වෙලාවේ ඇහෙන් රූප බලනව නෙවෙයි කනෙන් සද්දාහලා රස විඳිනව නෙවෙයි නාසයෙන් දිවෙන් කයෙන් කාම ගුණයන් හා විඳිනව නෙවෙයි. විවිච්චේව අකුසලෙහි ධම්මේයි. අනිය මට ඒක නැති වුණා කියලා පශ්චාත්තාවයක් අරණ්‍යයට ආවත් ගෙදර ගැන කල්පනා කරලා හරකුන් ඌරන් බල්ලන් ගැන කතා කර කර ඉන්නවනම් තාමත් අකුසලේ ඇවිල්ලා තියෙයි. හොල්මන ඇතුලේ වැඩ කරනවා. දැන් මේ වෙලාවේදී Taman සතුටක් ඇතිරෝ නෑ. මගේ හිත දැන් ආනාපානෙ හිටලා. ඒක කලාතුරකින් වෙන එකක්. මේක බුද්ධ ආධෝත්වමනස්ලා කරු කරපු ඒ නිසා මට ඔය gedara විස්තර, හරගොන්ගේ විස්තර, රත්තරන් රෙදි වඩු පිළිබඳ විස්තර, නෑදෑය පිළිබඳ විස්තර නොවෙන එක හොඳයි. කියලා අර අකුසල කියලා කියන්නේ මෙතන කාම සංඥා. ඒ නිසා කාම වස්තු කියලා જાතියක් අපිට තියෙනවා. නැත්නම් ඒවට කියනවා කාම ගුණ කියලා. ඒ කාම ගුණ තමයි අපි මේ gedara දොර ප්‍රිය කරන දේවල්. නැත්නම් සාමාන්‍ය ධර්මානුකූල කියන්නේ බලන් ආස රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. සමාජික වශයෙන් කියනවා මේ හරකො බල්ල ඌරෝ අපි කරන සත්තු රත්තරම් මිනිමුතු මිනිමැණික් නෑදෑයෝ නිශ්චල චංචල දේපල මේවෙන් අයින් වෙනවා කියන එක තමයි අරණ්‍යයට පැමිණීමෙන් වෙන්නේ නමුත් පැමිණුණාට ඇස් දෙක වහගත්තට පස්සේ මේ මොකද්ද වෙන්නේ අරව තිබුණටත් වැඩිය කොච්ච දාන්න පටන් ගන්නවා අපි හිතුවොත් යම් චිත්තක්ෂණයක ආනාපාන ඉස්සර වෙලා මේ ගොජේ මේ ඒව පිළිබඳව කරන වමාරා කන දේ නැවත කල්පනා කර නතර උණයි කියලා ඉබේ වෙන එකක් නෙමෙයි ඉතින් ගොඩාක් උත්සාහ කරනකොට අත්දැක ගන්න පුළුවන් ඒකට විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධමේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකජං විවේකජං පීචිසුඛ දැන් විවේක වෙලා තියෙන්නේ එයින් හටගත්ත ප්‍රීතියක් තියෙනවා. එතකොට ඒ කෙනාට සවිතක්කං සවිචාරං අරමුණේ නැවත නැවත හිත යොදවනවා. ආස්වාසය එනකොට ආස්වාසය ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසය එනකොට ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කිරීමෙන් ආස්වාස ප්‍රසවාසයේ මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා. අර එන්න තියෙන කෙලෙස් අර එන්න තියෙන කාම සංඥා පුළුවන් තරම් අයින් කරලා අරමුණේම හිත පවත්තනවා. ඒකට කරන ප්‍රයත්නයට අපි කියන්නේ මෙනෙහි කරනවා කියන්නේ. ශාස්ත්‍රීය වශයෙන් කියනවනම් විතක්කය කියලා කියනවා. අපිට ඕනේ අරමුණ මෙනෙහි කරනකොට ඕනේ නැති අරමුණු අයින් වෙලා යනවා. දැන් මේ සභාවේ ඉන්න කෙනෙකුට මම කාටද නම කියලා කතා කරොත් අනිත් ඔක්කොම දන්නවා මේ කතා කරේ මට නෙවෙයි කියලා. කතා කරපේකන දන්නවා මට තමයි කියලා. එයාට තියෙනවා අවස්ථාවක් නැගිටලා කියන්නේ එහෙමයි කතාවට බහිට පුළුවන්. අන්නේ වගේ හිතකට අරමුණු මේ සභාවේ ඉන්න පිරිස වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉන්න කට්ටියගෙන් ආස්වාසයට විතරක් කතා කරලා කිව්වොත් ආස්වාසය කියලා ආස්වාසයට ගැම්මක් තියෙනවා හිතත් එක්ක සම්බන්ධ වෙන අනික් කටියට ගැම්ම කඩලා ප්‍රස්වාසය විලාට ප්‍රස්වාසය කියනවා මෙන්න මේ නම් කියලා නංගන ගහිල්ල මෙනේ කිරීමට කියන්නේ විතක්කය කියලා ඊට පස්සේ ਵਿਚාරය කියනවා ਵਿਚාරය කියන්නේ විමසුන් නුවණ එහෙම නැත්නම් විමර්ශන බුද්ධිය නැත්නම් ධම්ම විචය වි ආස්වාස වෙලා දන්න එක ප්‍රස්වාසය නෙවෙයි කිය. සද්දයක් නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි ආස්වාසය කියලා දන්න. එතකොට යාට කියන්න පුළුවන් ආස්වාස කරන වෙලාවට මම ආස්වාසය මෙනේ කරා ආස්වාසය මෙන්න ලකුණු ටික. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාස කියලා මෙනේ කරා මෙන්න ලකුණු ටික ආස්වාසයේ ලකුණු නෙවෙයි ප්‍රස්වාසයේ තියෙන්නේ. ඒ දෙක නිකන් කළු සුදු වෙනසක් තියෙනවා. ආන්නේ දෙක දැනගත්තනම් එයාගේ විතක්ක ਵਿਚාර දෙක බොහෝම ජයට වැඩ කරනවා. ඒ කියන්නේ ගෙවල් දොරවල් විස්තර, ඊයේ හෙට විස්තර, වෙන්න තියෙන දේවල් මොකක්වත් නෙවෙයි. ඒ ඒ වෙලාවේ මහා පහළ වෙන විතක්ක ਵਿਚාර දෙක අරමුණුත් එක්ක හිත සම්බන්ධ වෙන ගතිය තියෙනවා. එතකොට ඇති වෙනවා ප්‍රීතියක්. දැන් නම් හිත කෙලස් වලින් ගැලවිලා තියෙනවා. මේකට ලස්සන වචන දෙකක් සරුවත් යනසේ පාවිච්චි කරනවා. එකක් තමයි මේක ඇති උනේ ප්‍රතිපදාවක් තුලින් බව යෝගාවචරය දන්නවා. අහම්බෙන් නම් gedara dora ඉන්නකොට නම් කවම කවදාකවත් මෙහෙම න්‍යාය පත්‍රයක් හිතේ නැහැ. කවදාකවත් හිතලා කරන්න බෑ. කොයි වෙලාවෙ කොයි අතර පණීද දන්නේ. දැන් නම් කියන්න පුළුවන් ඊගාටන ආස්වාසයට මට හිතව දාන්න පුළුවන්. ඊගාටන ප්‍රසආසයට මට හිතව දාන්න පුළුවන්. මේකට අපි කියනවා අරමුණට මුණට මුණ දාලා ඉන්න එකක් කියලා. අන්න ඒතකොට සතුටක් ඇති වෙනවා. අනේ යන්තම් අපි ජීවත් වෙනවා කියලා. අපි දහසකම් කරනව නෙවෙයි බැලකම් කරනව නෙවෙයි අනුන්ගේ නාස්ලනුවට වැඩ කරනව නෙවෙයි දැන් මං ආස්වාස වෙලා ආස්වාසිය දන්න ප්‍රස්වාසලා ප්‍රස්වාසිය දන්නවයි කියලා ඒ කෙනාට තරුණ ප්‍රීතියක් පහළ වෙනවා ඒ ප්‍රීතිය වැඩි වෙන්න වැඩි වෙන්න Java කැවෙන්න කැවෙන්න බලවත් ප්‍රීතියක් පාටපත් වෙනවා භාවනාව හරියේ මට මේ ජීවිතේ යමක් ආගමෙන් ධර්මයෙන් කරගන්න පුළුවන් ණයට කන එහෙම නැත්නම් ණයට හරක් බලන ජීවිතයක් නෙවෙයි දැන් දැන් පස්කෝ රසේ රස ලැබෙන ජීවිතයක් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන භාවනා නොකරන ජීවිතය අනුන්ගේ හරක් බලන ජීවිතයක්. ඌට බත් බැලයට බත් ටික විතරයි හම්බෙන්නේ පස්කෝ රසයක් ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතේ භාවනා නොකරනවා නම් ඒ මනුස්සයාටත් හම්බෙන ජීවිතේ අර ණයට හරක් බලන විදිහට තමයි රටේ හරක් බලලා අතේ සල්ලි වේදම් කරලා රටේ හරක් බලන වැඩක් තමයි කරන්නේ. මෙතෙන් ගියාට පස්සේ ඊට අමතරව යම් ප්‍රමාණයක ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒ ප්‍රීතිය පట్టල වෙනකොට ගෙවදිනකොට ඒකට සුඛය කියලා කියන. ඒකට ආස්වාසය ගන්න වෙලාවේදී තේරෙනවා මේක හුස්මක කොච්චර සුව කිරීමේ ශක්තියක් තියෙනවද කියලා. ප්‍රසවාසයේ වශයෙන් ප්‍රසවාසයේ බන්නට කොච්චරක් හිතකය සනසන ගතියක් තියෙනවද කියලා ඒ ගන්න විශ්වයේ තියෙන සියලු ශක්තියින් ආස්වාසය හරහා Taman තුලට ඇවිල්ලා Taman බැටරිය charge කරනවා වගේ පණ පොරන. ප්‍රසවාසයේදී අර තියෙන ගුණ කන්දල් සේරම අයින් කරලා හිත පිරිසුදු කරනවා. ඉතින් අපි දවසට හුස්ම කීයද දන දන ගන්නෙ. වැඩිම අපි මයින්මක් අදිනා වගේ අනුන්ගේ දේවල් වලට දඟල දඟල ඉන්නවා මිසක් එක දවසකට එක හුස්මක්වත් නැහැ අපට. දැක දැක දන දන පාවිච්චි වෙන්නේ. මේක සුවාසය අදින්න වගේ දුවනවා මිසක් භාවනා කරන ඔය දෙනවා නම් ඒ නිසා සරුවචනසේ සඳහන් කරනවා ඒ ආස්වාස් ප්‍රසවාසයට මුහුණ දීලා හිත ඉස්සරහා ඉස්සරහා තියන බලනකොට ප්‍රතිපදාවකින් මිස ප්‍රතිපදාවකින් මිස කවදාකවත් අහම්බෙන් මේක වෙන්නේ දෙක මෙතෙන්ට එනකොට මෙතෙක් ජීවිතයේ දැකපු කෙලෙස් අඩුම තැන කියලා යාට තේරෙනවා. මෙන්න මේ ලකුණු දෙක තේරෙනවනම් ඒ මනසට යෝගාවචරය කියන්න පුළුවන්. මම මෙතෙන්ට ආවේ ප්‍රතිපදාවේ මගේ කෙලෙස් අඩුයි දැන්. තිබුණට ඉතින් කෙලෙස් අඩුයි. ඉතින් මේ දෙක නැතුව මේක දන්නේ නැතුව කොච්චර කල් භවනා කරත් රාත්තල් ගාන කියා ගන්න හම්බ වෙන්නේ නැහැ. එයා හිතන්නේ අහම්බෙන් මේක වෙච්ච දෙයක්. එහෙම නැත්නම් මේකට පස්සේ මොකද්ද කරන්න ඕන? දැන් මම කොහෙද ඉන්නේ කියලා ගොඩක් ප්‍රශ්න ඇති කරගන්න. නමුත් මේ මම මේ කැලයක් කපානේ යන්න වගේ ප්‍රතිපදාවක් හරහා මම මේ ඇවිල්ලා තියෙන්නේ. මට දැන් ඉස්සර තිබුණ තරම් ওই හරක් බල්ලෝ පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. මිනිසු පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. රත්තරන් මුල මුතුමැණික් පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ගමවත් මතක නැහැ. අරණ්‍යත් මතක නැහැ. කයත් මතක නැහැ. තියෙන්නේ හුස්ම ටික විතරයි. මේක පුංචි සුද්ධියක් නෙමෙයි. ඒක හරියට කියනවා නම් අපි නිය පිටට පස් ටිකක් ගත්තොත් අපිට සංසන්දනය කරන්න පුළුවන් මහ පොළොවේ තියෙන පස් ටිකත් මේ නිය පිටට ගත්ත පස් ටිකත් මහ පොළොව තරම් තිබුණ දුක්ඛඳක් ගෙවලා අපි දැන් නිය පිටට තියෙන පස් ටිකක් වගේ දුක්ඛඳක් විතරයි තියෙන්නේ අරසාස විශාල පුංචි කිරීමක් කළේ ප්‍රතිපදාවකින් මිස හම්බයක් නන් නෙවෙයි. ඒක සරුවචනාංශම අපිට උගන්න පොතේ සරුවචනාංශයෙන් පෙන්නලා දෙනවා. මෙතන ගියාට පස්සේ මේ ප්‍රීතිය පහළ වෙන්නේ, සුඛය පහළ වෙන්නේ ඒක ප්‍රතිපදාවක් හරහා වෙච්ච නිසා, කෙලෙස් අඩු වෙච්ච නිසා. එතකොට ඒකාග්‍රතාවය කියලා හිතට එනවා ගතියක් නන්නත්තර වෙලා පිස්සු වෙච්ච රිලෙවෙක් වගේ අරමුණෙන් අරමුණට පැන පැන හිටපු හිත හිත දැන් වැටහෙනවා යෝගාවචරයට ආනාපාන අරමුණෙයිම බොහොම මනාපෙන් හැසිරෙනවා ලනුවකින් ගැට ගහලා නාස්රණුවක් දාලා බඳගත් මීහරකෙක් වගේ නෙවෙයි මනාපෙන් හැසිරෙනකොට ඒකට කියනවා ඒකෝදි වෙනවයි කියලා නැත්නම් ඒකාග්‍ර වෙනවයි කියන වචනේ සඳහන් මෙන්න මේකට තමයි සමාධිය කියලා කියන්නේ මේකට පාවිච්චි කරන වචනයක් මේ සමාධිය සමතය ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය කියලා. මේ සමතය කියන වචනේ සමත භාවනා විදර්ශනා භාවනා කරනකොට හුඟ දෙනේ පාවිච්චි කරනවා. නමුත් ඊට වැඩිය ඒක තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අපි සභාවක සභාවක් මේ වුණ සභාපති කෙනෙක් නැත්නම් ලේකම් කෙනෙක් සභාව ඇතුලේ ගැටුමක් ඇති වුණොත් එක මතයකට කට්ටියක් කැමති කට්ටියක් විරුද්ධයි. ඒතර සභාව ඇතුලේ සමතයක් නැහැනේ. ඒතර ඊගාව ඊගාව ප්‍රශ්නට යන්න විදියක් නැහැනේ. මේකේ සභාව එක එක්කෙනෙක් එක එක දේවල් කිය කිය ඉන්නවා. ඉතින් වෙලා යනවා. ඒතර සභාපතිවල එකම කියන්නේ හරි. අපි මේක විසඳන්න බැන්නම් අපි රාජ්‍යන්තයක් තියමු. එහෙම නැත්නම් කැමැති අදහස් ප්‍රකාශ නැත්නම් අපිට අද දවසේ මේ වැඩේට යනවා. ඊගාව යෝජනා ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා කරුණාකර මේක සමතයකටපත් කරමු. එතකොට මොකද වෙන්නේ? අපි වැඩි ඡන්දෙට තියෙන එකට හෝ එහෙම නැත්නම් කට්ටි කියන හොඳයි හොඳයි අපි එන අපි ඔක්කොම ඕන එකක් කමන්නේ මේකට එකක වෙනවා කියලා සමතේකටපත් වෙනවා කියලා තියෙනවා. මෙන්න මේ සමතය තමයි සමාධිය කියන්නේ අපේ හිත ඇතුලේ චෛසික 52ක් තියෙනවායි කියලා පසු කාලින ආචාර්යවරු පෙන්ලා තිනවා 52 52000කට අදිනවා. ඒක මොනම තාලකින්වත් ගොනු කරන්න බෑ. ඒක නිසා මේ තියෙන ශක්ති ඔක්කොම එකිනෙකට ගැටිලා තුවාල වෙ කරගෙන ඉන්නේ. සමතේදි වෙන්නේ ඔක්කොම එක දිශාවට යන්න හදනවා. එතකොට 52ක් ශක්තිය එකතු වෙනවා. නැත්තම් වෙලා තියෙන මේක ඇතුලේ පිස්සන් කොටුවක් වගේ. බුද්ධම අවුලක් තියෙන්නේ බාහිරේ නෙමෙයි යුද්ධ තියෙන්නේ ඇතුලේ. ඉතින් චිත්තක්ෂණයක් අපේ සමාධිය කියලා කියන්නේ මේ ඔක්කොම ඒකෝදි භාවයට එනවා කියලා කියන සමාන්තරගත වෙනවා. ඒ ඔක්කොම එක අරමුණකට යොමු වෙනවා. සම්මතයකටපත් වෙනවා. සමාධියකටපත් වෙනවා. ඉතින් මේ මනුස්ස ජීවිතේ මේ චිත්තක්ෂණේ පමණයි මනුස්සයා මනුස්සයාගේ තියෙන ශක්ති තේරුම් ගන්න. අනික හැම වෙලාවෙම අපේ හිත ඇතුළේ තියෙන දෙකොල්ල බුද්ධුම රණ්ඩුවක් තියෙන. උදාහරණයක් වශයෙන් කියනවා සිය දෙයියන්ගේ මාලිගාවේ ගෑරේජ් එකේ ඉන්න කචල්ලු. මොකද මේ සරස්වති ඇවිල් ඉවර වෙලා කොටියෙක් ගාල් කරනවා. ඝන දෙයියෝ ඇවිල් ඉවර වෙලා මීයෙක් ගාල් කරනවා. කතරගම දෙවියෝ ඇවිල්ලා මොනරෙකුයි සර්පෙකුයි ගා කරනවා. එතකොට ශිව දෙවියෝ ඇවිල්ලා වල හරක දානවා. ඇතුළේ ඉතින් ගෑරේජ් එක ඇතුළේ ඔක්කොම රණ්ඩුළු කොයි වෙලාවෙ. ශිව දෙවියන්ට නිදා ගන්න නැතිලු කවදාකවත්. ඒ පවුල කට්ටිය ඔක්කොම වාහන දාන්නේ එකම ගෑරේජ් එකටනේ. අපෙත් ඒ වගේ තමයි. එහෙන් රාගේ. ඒකට සම්පූර්ණ විරුද්ධයි ද්වේෂය. ඊට පස්සේ නිදිමත තව පැත්තකින් ඊර්ෂ්‍යාව තව පැත්තකින් ක්‍රෝධ මාන කිසි සීමාවක් නැහැ හැමදම පුදුම අවුලක් තියෙන්නේ ඔනේ සමතේකටපත් වෙච්ච චිත්තක්ෂණයක විතරක් මේ කොහොම සමාන්තරගත වෙනවා ඉතින් කෙනෙකුට හිතා ගන්නවත් බෑ මේ ජීවිතේ සමතයක් ගන්න පුළුවන්ද කියලා එයා හිතන්නේ සමතේ ගන්න බැරි අල්ලපු gedර මිනිස්සු හුණියම් කරන හින්දා අවුව වැඩි හින්දා එහෙම නැත්නම් මේ පෙරමින් මැදි හින්දා දසපාරමිතා පිළ නැති හින්දා නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිහන දිල වෙලා නැති නිසා අපි নানা ආකාර ලයිසු දැස්ති කරනවා. නමුත් සරුවචනන්සේ සඳහන් කළ තියෙන ආනන්ද මේ ජීවිතේදිම මේ කියන සමතේ ගණ්ඩ නම් ප්‍රතිපදාවක් අවශ්‍යයි. ඒ වගේම ප්‍රතිපදාව අනුව කෙලස් කැපීමක් වෙනකොට මේ කියන විදියට ඇතුළතට හිත පටල වෙනවා. ඇතුළත හිත ගෙවදිනවා. ඇතුළත හිත යෑම සතුටක් බවට තේරෙන්න පටන් ගන්නවා. ඇතුළත හිත පැමිණීමට පාදෝණය කරලා බාර ගන්න ලෑස්ති. මෙතෙන් එනකම්ම ඇතුළත හිත ඇතුළතට හිතේම අපිට පේන්න තියෙන මහා කාලකන්ණි පාළු නීරස දෙයක් විදියට. ඉතින් නිසා මේ ප්‍රථම ධානය උපදිනකොට මේ ඇති වෙන ලකුණු මම ඊයේ දේශනාව අවසන් කොට මතක් කළා වගේ උඟව දෙනෙක් හිතන මේ සමත භාවනාවේදී හම්බෙන එකක් පමණයි විපස්සනාවේදී මේක කැප නැහැ කියලා නමුත් සමතයෙන් අරගෙන කරුණු 10ක් ඇත්තට මේක තියෙන්නේ මේ පටිසම්භිදා මාර්ගයේ මේ ධ්‍යාන අංග පහළ වෙලා නීවරණ අයින් වෙනකොට එයාගේ හිත කරුණු 10කින් ආඩ්‍ය වෙනවා. ඒක සමත විදර්ශනා දෙකටම දැක ගන්න පුළුවන්. දැන් මේ වගේ අපි කරන වගේ සතිපට්ඨාන භාවනා කරන කෙනෙක් සමතේ සඳහා පාවිච්චි නොකරුවත් හිතේ මේ தত্ত্ব එනකොට යෝගාවචරයට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා ආචාර්යවරු <clears throat> විවිධ ආප්තෝපදේශ විවිධ උපමාන ඉදිරිපත් කළ තිනවා යෝගාවචරයට තේරුම් ගන්න. ඒක දේශනාවලදීත් අපි පාවිච්චි කරනවා. ඒ වගේම පොත්පත්වලත් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ ඇදලා දාලා තියෙනවා පොත්වල. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා මේ ඒකෝදි වෙච්ච හිත ඒකාග්‍ර වෙච්ච හිත සමතේටපත් වෙච්ච හිත සමාධිගත වෙච්ච හිත අතීත අනාගත දෙකට හැසිරෙන්නේ නැහැ. අතීතයට ගියොත් එවැනි හිතක් අර පශ්චාත්තාවයක් ඇති වෙලා සමාධිය කඩලා යනවා. අනාගතය පිළිබඳ පටිකංකණයකුත් නැහැ. අනාගතේ හිත ගිගම විසිරලා යනවා තිගැස්මක් ඇති වෙනවා. ඒක නිසා යෝගාවචරයේ මේ වෙලාවේ හිත කඹේ ඇවිදින මිනිසෙක් වගේ අතීතයෙන් සමු අරගෙන තියෙනවා. අනාගතයට දුවන්නේ නැහැ. ඒ නිසා පශ්චාත්තාපයකුත් නැහැ. අනාගත තිගැස්මකුත් නැහැ. එතකොට මේ යෝගාවචරය දන්නවා මගේ හිත වර්තමානයේ තියෙනවා මේ තියෙන එක කුසලයක්. මේ තියෙන එක ප්‍රතිපදාවක්. මේ තියෙන එක මෙතෙක් කල් අපි අඳුනගත්තේ නෑ. නමුත් මේ හිතේ මෙතෙක් කල් තිබිච්ච එකක්. අඳුනා ගැනීමක් විතරයි වෙලා ඒ වගේම හිත කුසීත වෙන්නෙත් නෑ. අධික වීර්යයටපත් වෙන්නෙත් නෑ. කුසීතලා නින්දට වැටෙන්නෙත් නෑ. එහෙම නැත්නම් කැළඹිලා ඇවිසිච්ච මීමැසි පොදියක් වගේ ආවිසෙන්නෙත් නෑ. හිත අරමුණත් එක්ක අරමුණ නීරස දෙයක් වෙන්න පුළුවන් ආනාපානෙ වගේ ඒත් අරමුණත් එක්කම හිටිනවා. ඒ වගේම අරමුණට රාගයක් ඇති කරන්නේත් නැහැ ද්වේෂයක් ඇති කරන්නේත් නැහැ. තමයි බලහින් ආනාපාන පිළිබඳ අනේ මට මේක හම්බුනායි කියලා රසවත් වෙලා ඒක බදා ගන්න හදන්නෙත් නැහැ. මොකද මේ බදා ගන්න දෙයක් නැහැ මේ ආනාපාන කියලා කියන්නේ කොහොමදක් තියෙන එක. ඒකට ද්වේෂ කරන්නේත් නැහැ. අනේ මේ මේ කොහොම වැඩ දාලා මේ භාවනාව කළා ආනාපානේ හුලං වලින් මොනව කරන්නේ මේ හුලං වැඩක් නැහැ කියලා ආනාපානේ ද්වේෂ කරන්නේත් නැහැ. මෙන්න මේ කරුණු හයකින් තෙදවත් වෙච්ච හිත එනකොට යෝගාවචරයක හඳුනාගත්තොත් මගේ හිත දැන් අතීත අනාගතයට දුවන වෙලාවකුත් නෙවෙයි. අඩු ගන්න එක චිත්තක්ෂණයකට. එහෙම නැත්නම් නින්දට වැටිලා හෝ කුලප් වෙලත් නැහැ. එතන මේ ඉදිරිපත් වෙච්ච අරමුණ වලට රාගයක් ද්වේෂයක්වත් නැහැ. මේන මේ හය. ඒ කියන්නේ මේ කම්බේ යවිදිනකොට දෙපැත්තට වෙන මේ කරුණු හය අඳුනාගෙන මේ එකකින් අයින් වෙනකොට හරියට කඹේ ඇවිදින්න වගේ තනි කෝච්චි පිල්ලක ඇවිදින්න වගේ යෝගාවචර තේනවා බයිසිකල් එකක් අරගෙන ගිහිල්ලා වැටෙන්නේ නැතුව පැදෙන්නේ නැතුව බයිසිකල් කිලින් අරගෙන යනවා වගේ දැන් මේකේ සමතුලිතතාවය එනවා. ඒ සමතුලිතතාවය එනවත් එක්කම තත්ත ජාතානන් ධම්මාන අනතිවත්තනට්ඨේන සමා සම්පහන්සනා කියලා සද්ධා වැඩිකම නිසා ප්‍රඥාව පාවා දෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩිකම නිසා මේක විමසුම් නුවරට ගිහිල්ලා සද්ධාව පාවා දෙන්නේ නැත්නම් හරියට අර කම්බේ ආයෝජන විනා ලොකු උඩ දෙකක් කරන් යන්න වගේ දිග රිටක් කරන්න ගිහිල්ලා සම්බර කරන්න වගේ මෙයා මෙතෙන්දි තේින ඕනට වැඩිය සද්ධාව මෝරන්න දෙන්න බෑ ප්‍රඥාව නටන්න දෙන්න බෑ වීර්ය වැඩි කරන්නත් බෑ සමාධි වැඩි කරන්නත් බෑ සතිය තමයි මැද තියාගෙන මේ හතර සමබර කිරීමක් කරනවා ඒ වගේම එක එක එක එක දේවල් එකිනෙක ඉක්මවල යන්න සද්ධාව හැම වෙලාවෙම වැඩි වුණොත් ප්‍රඥාව කාබාසිනිය කරනවා. සද්ධාව වැඩිකම නිසා උදම්මනන්න පටන් ගන්නවා. ප්‍රඥාව වැඩි වෙච්ච එක නම කප කපා කොට කොට බලන්න හදන විට සද්ධාවට ඉඩ නැති වෙනවා. ඒ නිසා මේ එක එකක් එකින් එක ඉක්මෝල යන්න දෙන්නේ නැති ගතියක් යෝගාවචරයට සම්බර කරන්න වෙනවා. පොළොස් සම්බුලක් හදරකොට ඒ පොළොස් සම්බුල මේක ලුණු, කහ, මිරිස්, දෙහි ඒ ඔක්කොම නව ටික සම්බර වෙන්නේ මේකේ මේ පොළොසඹුලේ රසයෙන්ද ඉතින් ඒක රස බල බල රස බල බල ටික ටික යොදවලා ඒක සමතුලිත කරන්න වගේ ධර්ම දෙක ගැටෙන්න දෙන්නේ ඒ වගේම තදුබග විරිය වහනට ඉන්නේ මෙතෙන්ට එනකොට තටමඬ යන්න හොඳ නැහැ ඉක්මන් කරන්න හොඳ නැහැ භාවනාව එහෙම සංසිඳෙන්න අරින්න ඕනේ ඕනෑමට වැඩිය වීර්ය කරන්න යන්න නරකයි වීර්ය කරන්න ගියොත් අර නිින්ද ආගෙන එන බබෙකුට හැලහැප්පීමක් කරා වගේ අඬාගෙන නැගිටිනවා ඒ වගේම මේක එක දවසක් කරාට දෙවෙනි දවසේ හරියන්නේ නැහැ. එහෙම සාධකයක් නැයි නිසා ලක්ෂ වාරයක් මේක කරලා කරලා කරලා කරලා තමන්ගේ අතවාසියක් ගන්න ඕනේ. ආ මෙන්න මේ මේ දේලාවට නම් හරියනවා. මේ වෙලාවට හරියන්නේ හරිය නැතත් කරන්න ඕනේ. හරියට කරන්න ඕනේ. කියලා ඒ ලකුණු ටික හදාන ඉන්නකොට යාට ඒ හම්බෙන කරුණු 10 නිසා අර 6යි මේ 4යි යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා. දැන් කඹේ සමබර වුණා වගේ මේක තමයි අර්පණා සමාධිය හෝ උපචාර සමාධිය කියලා කියන්නේ. සම්පූර්ණ ගෙටක වැදිච්ච අර්පණා සමාධියක් වෙන්න පුළුවන්. නැත්නම් ගේ පෙනිපෙනි මිදුලේ ඉන්න සමාධියක් වෙන්න පුළුවන්. මේක අත්‍යවශ්‍යයි හිත ඇතුළට නමා ගන්න. මේක නැති හැම වෙලාවෙම හිත නන්නත්තරයි. නැත්තම් කියන්න පුළුවන් නැති හැම වෙලාවෙම කෙලෙස්. මෙතන නැති හැම වෙලාවෙම එකතු වෙන කෙලෙස් ප්‍රමාණය ප්‍රමාණ කරන්න බෑ. කොච්චරද කියන්න බෑ. ඒක නිසා අපි පුළුවන් තරම් දාන් දෙමින් බෝධි පූජා පවත්වමින් අපි මේක රැක ගන්න හදනවා. රැක ගන්න හැදුවට අපි දන්නවා දන් දෙන්න ඇවිල්ලා රණ්ඩු කරන වෙලාවල් තියෙනවා. බොහෝ මළුවෙත් රණ්ඩු කරන වෙලාවල් තියෙනවා. අපේ හිතේ එහෙම අපි හිතන සීලය රැක ගන්න බෑ. නමුත් මෙතෙන්ට ගියාට පස්සේ නම් සීලේ කාන්තෙම රැකිලා සීලේ ආනිසංසක් විදිහට මේ විවේක ජම්පීති සුඛං පඩමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා මෙතෙන්ට ගියාට පස්සේ ඒ කෙනා ඒ යෝගාවචරයා මේ ධානාංග පහක් පිහිට කරන විතක්ක ਵਿਚාර බීජ සුඛ ඒකග්ගතා කියන ධානාංග පහක් පිහිට කරගෙන නීවරණ පහක් ඉවත් කරලා අමුතු සමබර භාවයකට යනවා. මේ ලැබෙන සැපය මේ කියන මේ ප්‍රීති සුඛය මොන්නම විදියකින්වත් ආමිෂයෙන් ලැබෙන එකක් නෙවෙයි. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ හරහත් නෙවෙයි. ඇහ කන දිව නාසය කය හරහත් නෙවෙයි. නමුත් අපි මුළු ජීවිතේම ගත කරන්නේ මේ ඇහ කන දිව නාසය පිනවන්නයි. රූප සංදක රූප සාති සද්ද જાති උපයන්නයි. නමුත් මේ එකක්වත් තියෙනකම් කවදාකවත් මේ සැපේ ලබන්න බෑ. ඒ නිසා මේකට කියනවා නිරාමිෂ සුඛයක් කියලා. නමුත් මේකට ගිහිල්ලා මේක හුඟා පුරුදු කරපු කෙනෙක්. අපි හිතමු සමත පැත්තෙන් යන ධ්‍යාන භාවනාවට කියලා මේ ධ්‍යානෙ පුරුදු කෙරුවයි කියලා හිතමු. මේ ධ්‍යානෙ පැයක් විතර හිටියොත් ධ්‍යානෙ තමයි උකුරු කරගත්තොත් පැයක් විතර ඔය පැයේ විනාඩි 55ක් විතර ගියාට පස්සේ ආයෙත් සැරයක් අර අයින් කරපු නීවරණ හිමීට හිමීට රින් ගන්න පටන් ගන්නවා. ඒ නීවරණ රින් ගන්න පටන් ගන්නකොට මේ විතක්ක ਵਿਚාර කියන දෙක අරමුණු විවිධ අරමුණු වලට ඇදගෙන යනවා හිත. ධ්‍යාන අරමුණට නෙවෙයි විවිධ අරමුණු වලට වල්වදින්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා මම ධ්‍යානයකද ඉන්නේ නැද්ද දන්නේ නැහැ. මොකද හිල් වෙච්ච කලෙකින් නැත්තම් වතුර මොහොදු වෙන්න වගේ කලයක් හිල් වෙලා තේරෙන පටන් ගන්නවා කෙලස් තියනවා කියලා දැන්. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ හිත මෙතෙක් වෙලා ආශ්‍රත් ප්‍රසවාසයේ කර්මණු කරන හිටියට දැන් එයාට ඒක නීරස වෙලා හෝ අර පරණ පුරුදු ගුණ කන්දල් ආය අවශ්‍යනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා විනාඩි පැයක් ඉන්නකොට පසු කාලයේදී ආයෙත් විතක්ක ਵਿਚාර වැඩි වෙනවා. හිත ඇවිස්සෙනවා, වේදනාව දැනෙනවා, ආයසරයක් කටුකොහල් වෙන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා පළවෙනි ධ්‍යානයේ උනත් ආදීනව සහිතයි. ඒකේ දැකිය යුතු අඩුපාඩුකම් ටිකක් තියෙනවා. ඉස්ලාම සම්බන්ධ වෙනකොටම දකින්නේ ආස්වාද පැත්ත. ඔය ආස්වාද හොඳට දැක දැක දැක දැක වින්දට පස්සේ මේක ඉවර වෙන්නේ ආදීනවේ. අන්නේ ආදීනව පිළිබඳ විග්‍රහ කරලා බලනකොට ඒකට වශීක්තා පුණුවක් කියලා එකක් කියනවා. තේරෙන පටන් ගන්නවා මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක ආය ඡණ්ඩපරස වෙලා. ආය කලබල කරන්න පටන් අරගත්තා කෙලස් තැන් වලට අදිනවා. ඒ නිසා ඊට පස්සේ පළවෙනි ධ්‍යානයේ ආස්වාදයේ තිඳලා ආදීනව දැකලා ඊට පස්සේ යාට තේරෙන පටන් අර ගන්න මේ විතක්ක ਵਿਚාර දෙකත් එක කරන්න බෑ මට ඊගාව විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකග්ගතා පමනක් වන නැත්නම් ප්‍රණීත වූ ප්‍රීති සුඛ ඒකග්ගතා පමනක් වෙන දෙවෙනි ධ්‍යාන ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්නේ පළවෙනි ධ්‍යානය ප්‍රතික්ෂේප කරලා අල්ලන එකක් විදිහට තමයි දෙවෙනි ධ්‍යානෙ ගන්න. හරියට කියනවා නම් අවුරම් බල්ලන් හරකුන් රත්තරන් මුතුමැණික් මිනිස්සු අමතක කරලා අපි අරඤ්‍ය සංඥාව අල්ලනවා. අරඤ්‍ය සංඥාව නිසා හිතේ ආතති ගතිය අඩුයි මුළු ලෝකෙම බදාගත්තට වැඩිය. අරඤ්‍ය සංඥාවේ ඉන්නකොට මම දැන් මෙතන කියන සංඥාව අරගෙන අරඤ්‍ය සංඥාව අයින් කළා දාන්න. නැත්තම් අරඤ්‍ය සංඥාව යන්නේ නැහැ. ඊටසේ මම දැන් මෙතන කියන සංඥා ඉන්න ගමන් ආස්වාද ප්‍රසවාස කියන පටවි වායෝ ධාතු අරගෙන කය පිළිබඳ සංඥාවත් අයින් කරනවා ඊට පස්සේ ආපෝ වායෝ ධාතු අල්ලගෙන මෙහෙම කරගෙන යනකොට මේ කෙනාට විතක්ක ਵਿਚාර පීචුක එකක් ගතසෙ ප්‍රථම ධානය ලැබුණයි කියලා හිතමු අපි දීර්ඝ කතාවක් හිටියෙන් කිව්වොත් ඒකෙදි තේරෙන පටන් ගන්නවා ටික වෙලාවක් කරන මේකෙන් දෙන්නේක් මේ පස් දෙනාගේ කල්ලියෙන් දෙන්නේක් කුමන්ත්‍රණ කරනවා මේ රාජ්‍ය බිඳින්න කුමන්ත්‍රණ කරනවා ඊට පස්සේ රජුරවණ්ඩ සිද්ධ වෙනවා මේ දෙනාගේ හිසක සදා. හැබැයි මෙතෙක් වෙනකන් ධ්‍යාන උපයන්න උදව් කරපු ප්‍රධානම දෙන්න මේ. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. එතෙන් යන විතක්ක ਵਿਚාර අයින් කරන්න වෙනවා හැලෙනවා. මේක හොඳට තේරෙයි අපි පළවෙනි දවසේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රසාකච්ඡා කරා දෙවෙනි තුන්වෙනි දවසේ සාකච්ඡා කරා සමහර වෙලාවට ආනාපාන භාවනා කරගෙන යනකොට මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. බලා මෙනෙහි කරන්නේ නැතුව බැලීම පහසුවක් වෙනවා. ප්‍රශ්න නැගුණේ මේ මේ මේ සැසිවාරයේදී සක්මන් කරනකොට. සක්මන් කරනකොට ඔසවනවා, තබනවා, ඔසවනවා, යවනවා, තබනවා. නැත්තම් වම දකුණ වශයෙන් හරි සක්මන් මෙනෙහි කරමින් සක්මන් කර ඉන්නකොට ඒ කෙනාට හිතෙනවා දැන් මෙනෙහි නොකරත් හොඳට භාවනාව යනවා, සක්මන යනවා. අනායාසයෙන් සක්මන වෙනකොට මෙනෙහි නොකරන් කරන්න ඕනද නොකරන්න ඕනද කියලා. මේක කාටවත් කියලා දෙන්න බෑ. තමන්ට තේරෙනවා අයනු ආයනු කියලා අකුරු ලියපු එකනා දෙවෙනි තුන්වෙනි පන්තිට යනකොට අයන්න නම කියලා කතා කරන්න ඕනේ බලනකොටම අයන්න තේරෙනවා පොඩි කාලේ අපි අයන්න අල්මයන්න මායන්න කියලා නම් කියලා කිව්වට භාෂාව උහුරු වෙනකොට එහෙම කියන්නේ නැහැ ආන් ඒ වගේ මේ මෙනෙහි කරමින් අරමුණ හාද කරගත්ත මේ හිත යම් මට්ටමකට ගියාට පස්සේ අරමුණත් එක්ක හාද වුණාට පස්සේ මෙනෙහි කිරීම ඉසකක්කමක් වෙනවා. කරදරයක්. ඒක හැලෙනවා. කොතනදීද හැලෙන්නේ? ඒක හලනවද හැලෙනවද කියන එක කදාත් විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා කමෙන්ට් සුද්ධ කරනකොට මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා සාර්ථක යෝගාවචරයෙන්. මට දැන් ආනාපාන මෙනෙහි කරන්නේ නැතුව ඉන්න පුළුවන්. මට සක්මන වම දකුණු වශයෙන් කියන්න නැතුව මෙනේ කරන්න පුළුවන්. හැබැයි එයා දන්නවනම් එතෙන් එනකොට හොඳට අරමුණ ආම්බන් වෙලා කීකරු වෙලා මුණට මුණ දාගෙන ඉන්න පුළුවන් නම් මේක මේ කියන ප්‍රථම ධ්‍යාන ඉඳලා දෙවෙනි ධ්‍යානයට යන සමත භාවනාවේ කතාව තමයි මේ විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා. මේ විතක්ක ਵਿਚාර දෙක හැලුණට සතිය කැඩෙන්නේ නැහැ. අරමුණේ පවත්තන මුණට මුණ දාලා ඉන්න එක අඩු වෙන්නේ නැහැ. ඒ වෙනුවට සමාධිය බලවත් වෙනවා. අර මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ නැහනේ. එහෙමම අපි හිතුවොත් මුහුන් ටිකක් දාලා කිරි හට්ටියකට ඔය කලතු කර කර ඉන්න ගියොත් ඒක මිදෙන්නේ නැහනේ. අපිට මුහුන් දාලා පැත්තකට තිබ්බොත් අර එක ඝණයට මිදෙනවා. හෙල්ලෙන දැනග තිබුණොත් කැදලි බැඳෙනවා. කැදලි නොබැඳී හඳ පෑවුවා වගේ පිඟානක් වගේ කිරිහට්ටිය හයි වෙන්න නම් එහෙම තැම්පත් වෙන මේ විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ මන්ත්‍රණය කිරීමක් කලවම් කිරීමක් ඒ කලවම් කිරීම නැති වුණාට පස්සේ මිදෙන්න පටන් ගන්නවා. එතකොට දරුවත් chance සඳහන් කරනවා අර පළවෙනි ධ්‍යානයේ හිටපු නැත්නම් විතක්ක ਵਿਚාර තිබුණේ කන අජ්ජත්තං ඇතුළතම තවදුරටත් සම්බන්ධ වෙලා සමාධිය වූ ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දෙවෙනි ධ්‍යානයට යනවා. එතකොට සමාධිය අරිටත් වැඩිය බලවත්. එතකොට මේ යෝගාවචර තේනවා දැන් සමාධිය කියන එක ඉබේ හම්බෙන්න දෙයක්. මෙනෙහි කර කර උපේන දෙයක් නෙවෙයි. මූණ දාගෙන ඉනකොට අරමුණේ තවත් එකක් කියන්න ඕනේ. එතකොට අරමුණත් හිමීට ගෙවෙමින් පවතී. ආස්වාද ප්‍රසආසයත් හිමීට සංසිඳනවා. කීකරු වෙලා සංසිඳීගෙන යන අතර Tamanට වෙන මෙනෙහි නොකරත් සමාධිය නිකන් හොඳට කිඳා බහින ගතියක්. හරියට කීකරු කරගත්තේ නහය වේදගත්ත මීහරකෙක් කීකරු විදිහට තමයි බර ඇද ගන්න පුළුවන් වගේ අර ආනාපානයත් yaadෙන ගතියක් එනවා සක්මනේදිත් ඒක වෙනවා එතකොට සමාධියකින් යුක්තව නැත්නම් වෙනතට වෙඩි සම්බන්ධේ ප්‍රීති සුඛ එකකට හොඳට පේන්න පටන් ගන්නවට විතක්ක ਵਿਚාර දෙකේ ඡණ්ඩ පරිසගති නැති නිසා. නමුත් මේකේ වැඩ කරගෙන යනකොට මේ දෙවෙනි ධ්‍යානයේ ඒකේ පැයක් එකමාරක් ඉන්නකොට තියෙනවා මේ දැනිච්ච ප්‍රීතිය ටිකක් ඉලන්දාරිකම් පාන්න ගිහිල්ලා පස්සේ විතක්ක ਵਿਚාර වලට අඬ ගහන කතියක් තියෙනවා. ප්‍රීතිය කියලා කියන්නේ නිකන් උඩ දාන ගතියක්. ඒ ගතිය අන්තිමට ගිහිල්ලා විතක්ක ਵਿਚාර වලට සම්බන්ධ වෙන්න හදනවා. ඒකට තියෙනවා දෙවෙනි ධ්‍යානයක උනත් ටික වෙලාවක් ඉන්නකොට මේ ප්‍රීති චෛසිකයේ හරහා මොකද්දෝ කෙලස් කලායමක් එන්න පටන් ගන්නවා. එනතම් ප්‍රීතිය ටිකක් සෙල්ලක්කාර වැඩි. අර පුද්ගලයා තලතුණා වෙලා අර සෙල්ලක්කාර ගති ඊලන්දාරි ගති වැඩි ගතියක් පේන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා ආයසරයක් නීවරණ රිංගයි ආයසරයක් විතක්ක ਵਿਚාර රිංගයි කියලා මේ ප්‍රීතියත් නැති සුඛ එකක් ගත පමණක් ඇති තුන්වෙනි ධ්‍යානයේ ඊට වැඩිය ප්‍රණීත බවක් පේනවා ඊට වැඩිය ශූන්‍ය බවක් පේනවා ඊට වැඩිය කෙලෙස් අඩු බවක් පේනවා ඊට වැඩිය ප්‍රතිපදාව ඉදිරියක් බව පේනවා මේක හරියට රතුළුණු ගෙඩියක් පිළිළුණු ගෙඩියක් අරගෙන ඒකේ පිටපොත්ත ගැලෙවට පස්සේ සියුම් ඇතුළේ සිවියක් මතුවේ පොත්තක්. ඒකේ කොන අල්ලන්න අමාරුයි. ඊට පස්සේ කොහොම කොමාරි කරලා ඒක ගැලෙව්වොත් ඊට වැඩිය සියුම් පොත්තක් අහුවෙනවා. ඒක ගැලෙව්වොත් ඊට වැඩිය සියුම් පොත්තක් අහනවා. මේ පතුරු ගහන පතුරු ගහන පතුරු ගහන යන්න යන්න ඊටාම තුනි. ඊටාම සියුම් ලූණු මදයකට බහින. ආන්නේ වගේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වන හතර යනකොට යෝගාවචරයාගේ සූක්ෂම භාවයේ ශූන්‍යතාවය කෙලෙස් අඩු ගතිය ප්‍රතිපදාව පුදුමාකාර කපාගෙන බැහිලක් සිද්ධ වෙනවා. මේක තමයි සරුවචනාංශේ සඳහන් කරන්නේ මේ යෝගාවචරයට හම්බෙන ඇතුළතට හිත තැම්පත් වෙන ගතිය, ඇතුළත පටල වෙන ගතිය, ඇතුළත හිත සමාදාහම් කරන ගතිය එnde එnde එnde එnde එnde මදේට ගොබේට බහින්න පටන් ගන්නවා. ඉතින් ගොබේට බහගෙන බහගෙන යනකොට ඊට පස්සේ චතුත් අධ්‍යාන මට්ටම වෙනකොට කිසිම ආනාපානයක් වැටහෙන්නේ නැහැ. තමන්න තේරෙන පටන් අර ගන්නවා අභ්‍යවකාශයේ පාවෙන ගතියක් වගේ අතන මෙතන සම්බන්ධයක් නැහැ අරමුණකුත් නැහැ නිමිත්තකුත් නැහැ සතියක් තියෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට මේ ඇතිවිච తত্ত্বය බුදුන්සේ කියන කවදාකවත් මනාපයට බාරගන්නේ නැහැ. ඒ ඇති වෙන தත්ත්වෙට පක්ඛන්දනයක්වත් ප්‍රසාදනයක්වත් ඒකට බැස ගන්නවක්වත් සතුටක්වත් ඇති වෙන්නේ. යාට තේරෙන්නේ සරුංගලේ නූල කඩලා ගියා වගේ. බොක්කේ ඇතුලේ ඉඳන් දෙපෙකින වෙලා කපලා ගියා වගේ. මට ලෝකෙට තිබුණු සම්බන්ධතාවය කඩලා ගියා වගේ. ඉතින් ඒකොට ඕනම කෙනෙක් බය වෙනවා. ඕනම කෙනෙක් පාළු ගති දක්වනවා. ඕනම කෙනෙක් අසරණ වෙනවා. ඕනම කෙනෙක් බය එලවන සුළු ගතියක් හරියට මහා කැලයක් මැද කිසිම ආපහු එන්න පාර දන්නේ කෙනෙක් දිශා මාරු වුණා වගේ තේරෙනවායි කියලා අටුවාව සඳහන් කරලා තියෙනවා. පුංචි ඔරුවක මුහුදට ගිය කෙනෙක් ගොඩබිම නොපෙනී ගිය ගමන් උතුරු දකුණ මාරු වෙනවා. එයා දන්නේ දියඹටත් වදින්නේ ගොඩටද කියලා. ඒ වගේම වාලුකා කාන්තාරක මැදි වෙච්ච කෙනෙක් කොයි වෙලාවේ ෂේම භූමිය කොයි පැත්තේද ආව පැත්ත කොහෙද කියලා මතක නැහැ. කාන්තාරේ මැදට ගියාම හැම ලකුණක්ම මායාකාරී. ආනේ වගේ එනවා. ඒක නිසා මෙතෙන්ට ගිහිල්ලා මේ දැඩි ශූන්‍යතාවයක ඉන්නේ. නමුත් අපේ තර්ක මනස අපේ ණය ක්‍රමය මේකට කැමති නැහැ. මේකට විරුද්ධව මේකට ප්‍රතිපක්ෂව ඇඟ ගැහෙන්න පටන් ගන්නවා দাঁඩි දාන්න පටන් ගන්නවා වැක්කිරෙන්න පටන් අර ගන්නවා ඇඟ පුරා සත්තු දුවනවා වගේ තේරෙන්න පටන් ගන්නවා ඉලෙක්ට්‍රික් කරන්ට් වදිනවා වගේ තේරෙන්න පටන් ගන්නවා මේක ඇතුලේ පිස්ටන් වැඩ කරනවා ජෙනරේටරයක් වැඩ කරනවා වගේ එන්න පටන් ගත්තාම බොහෝ යෝගාවචරයෝ ඔක්කොම කියලා 100%ක්ම කියලා කියන්න පුළුවන්. මේ தත්වෙට කවදාකවත් හුරු නැහැ. මේ தත්වෙට කවදාකවත් ලෑස්තිලා යන්නෙත් නැහැ. භාවනා කරනකොට බලාපොරොත්තු වෙනීමට විනාශයක්. විශේෂයෙන්ම විපස්සනාවේදී. ඒක නිසා සර්වඥයන් සඳහන් කළ තැන මෙතිති න පක්ඛන්දති නප්පසීදති න සම්තිත්‍ති න විමුච්ඡති. ඒක සතුට වෙන්නෙත් නැහැ. ප්‍රසාදයක් පහල කරන්නෙත් නැහැ. මේකෙන් මේ මම කෙලෙස් වලින් මිදුණා කියන ශූන්‍යතාවටපත් උනායි කියලා කවදාකවත් ඒ යෝගාවචර තේරුම් ගන්න නැහැ. තේරුම් ගන්නෙම බය වුණා, අසරණ වුණා, තනි වුණා. මට මේ මොකද වුනේ? මේ සමතද, මේ විපස්සනාද, මං ඉස්සරහටද යන්නේ, මං පස්සටද යන්නේ මොනවාක්වත් කතා කරගන්න බැරි වෙනවා කියන. ඊට පස්සේ සරුවචන සඳහන් කර දෙනවා එහෙම අසරණ වුණාට පස්සේ ඇති වෙන සැකේ හරහා ඒ ඇති වෙන කුකුසහරහා මේ යෝගාචර ආය ඇවිස් වෙනවා. ඇවිස්සනත් එක්කම ආය ආනපානෙ පේන්න පටන් ගන්නවා. ඒ දෙකේ සමපාතව සිද්ධ වෙනවා. යම් වෙලාවක යෝගාචරය බය වුණොත් කුලප්පු වුණොත් කුලප්පු වෙනවා. අහන්න දෙයක් නැහැ. පහළු තැනකට ගියා වගේ. ඒ ඇති වෙන සැකේ හරහා ඇති වෙන මේ කම්පන චංචල හරහා ආයසරයක් ආනපානෙ ආයසරයක් කය ආයසර තමන් ඉඳගෙන ඉන්න බව පරිසරයේ තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ සරුවචන සඳහන් කරනවා මේ යෝගාවචරය කරන්න ඕනේ නැවත මතුවෙච්ච ආනාපානයත් එක්ක ආයතික වේලාවක් යන්න බොහෝම ඉක්මනට සාර්ථකව ප්‍රතිපත්තිය දන්න කෙනාට හරියට ශූන්‍යතාව හඳුන්නේ කරන පළවෙනි සැරේට වැඩි ඉක්මනින් මේ දෙවෙනි සැරේ මතුවෙච්ච ආනාපානෙ තුනී වෙන්න පටන් ගන්නවා. තුනී වෙච්චම ආයෙ සැරයක් අර ඉස්සලා දැකපු අර ශූන්‍යතාවය කෙලසතු ගතිය ප්‍රතිපදාවට Taman ගිය බව තේරෙනවා යකෝ මේකනේ බය වුනේ මෙතනනේ බය වෙන තැන කියලා ආයෙ ගැස්සෙනවා ගැස්සෙනකොට ආය ආනාපානින ඔන්න ඔය චක්‍ර හතරක් පහක් කරකිනකොට ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ ආස්වාද ප්‍රසවාසය කියලා කියන්නේ රූප ධර්මයන්ගේ ඇතිපැත්ත මේක ගෙවුනට පස්සේ නැතිපැත්ත පේනවා නැතිපැත්ත කියන්නේ අවකාශය අපේ ඉඳුරන්ට අවකාශය ගොදුරු වෙන්නේ අපේ ඉඳුරන් දන්නේ ඇති පැත්ත විතරයි. ඒක නිසා ඇති පැත්තේදී අපිට හුස්ම ගන්න පුළුවන්. අනේ යන්තම් ඇති කියලා තේරෙනවා. නමුත් නැති පැත්තට යනකොට ඒක ශූන්‍ය වුණාට කෙලස් නැති වුණාට අපේ ඉඳුරන්ට හීන් දාඩි දාන්න පටන් ගන්නවා. නමුත් සරුවචනසේ සඳහන් කරන ඔබ නැවතත් ආනාපානෙ වගේ පැරණි සමාධිය ඇති කරපු සංඥාවට ගිහිල්ලා දානකොට ආයෙ මෙතෙන් දෙනවා ආයෙ ආනපන සංඥා වෙනවා. ආය ශූන්‍යතා සංඥා වෙනවා. ආය ආනපන සංඥා වෙනකොට මෙන්න මේ සංසන්දනාත්මක නැත්නම් මේ සාපේක්ෂතාවය හරහා ඇති නැති කියන සාපේක්ෂතාවය හරහා ඇති බව කියලා කියන්නේ කෙලස් වල ඇති බවක්, කම්පණයක ඇති බවක්, චංචලයක ඇති බවක්, මානසික ආතතියක ඇති බවක්, ආතතියක් බවත් නැති භාවය කියලා කියන්නේ කෙලස් නැති බවත් ආතතියක් නැති බවත් අසහනයක් නැති බවත් මෙන්න මේ සංසන්දනයෙන් පමණයි යෝගාවචරයා මේ උපයාගත් ප්‍රතිපදාවෙන් උපයාගත් කෙලෙස් අඩු මේ ශූන්‍යතාවයට උරු කරන්න. මේක මේ මෑතක විද්‍යාඥයන්ට අහු වෙනකන් කිසිම දවසක නවීන තාක්ෂණයේ විද්‍යාවේ අල්ලගන්න බැරි වුණා. මම උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ මුළු තාක්ෂණයම මුළු විද්‍යාවම ගියේ රූප ධර්ම මත. ඇත්තව රූප ධර්ම මත. අයිසෙක් නිව්ටන්ගේ ওই ගුරුත්වාකර්ෂණ කතාවේ තමයි ඔක්කොම තියෙන්නේ. අයිසෙක් නිව්ටන් අහුනේ රූප විතරයි. ඒක නිසා එයා ඉදිරිපත් කරපු ධර්මයේ අද අපිට අපි ඉස්කෝලේ යනකොටත් අපි මේ බොරුව කාලා තියෙනවා. අදත් ගුරුවරු බොරුව උගන්වනවා. මේ තියෙන දේවල් අල්ලන්න අපි කත්ත මිට කාශේ පණ හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකේ මවන්නම් කියලා තමයි විද්‍යාව පටන් ගත්තේ. කරන්නෙත් ඒකමයි. බොත්තම් තද කරලා ඕන සැපක් දෙන්නම් කියලා. නමුත් විද්‍යාවට මතක නැහැ පස්සෙන් නරිවන්ද රෙද්ද පල්ලෙන් බහිනවයි කියලා බයලජ්‍ය දෙක නැති වෙලා. පුරා පල්ලෙන් බහින්න පටන් ගන්න ඔය රූප ධර්ම අත ගන්න අත ගන්න බයලජ්‍ය දෙක නැති වෙනවා. අද දිනුණු රටකට ගිහිල්ලා බලන්න ඔය තේම දිනුණුකම් ඔක්කොම තියේදී පුරවැසියන් පුරංගනාවන් නගරවල සැනකෙලි පවත්තද්දී බල්ලෝ බලල්ලු වගේ අම්මා තාත්තා අඳුරන්නේ නැහැ. ආගමක් ධර්මයක් නැහැ. වෙන ලෝකයක් නැහැ. මේකෙන් මොකද උනේ? රූප දිගේ දිගටම කරගෙන කරගෙන ගියා. කෙලවරකටත් යන්න ඇති. කෙලවර මොකද්ද? ලෝකෙ එන්න එන්න රත් වෙන්න පටන් ගත්තා. පරිසරය කෙලෙසෙන්න පටන් ගත්තා. මානසික මනස කෙලෙසෙන්න පටන් ගත්තා. එහෙන් සුනාමි එනවා, මෙහෙන් ටොනඩෝ එනවා, මෙහෙන් කැතරිනා එනවා කාටවත් හොයන්න බෑ. ඒක නෙවෙයි භයානක දේ. මේ යක්කුන්න මේක නතර කරන්න බෑ. කවදාවත් බෑ. අහම්බෙන් වගේ තමයි ඔය අයින්ස්ටයින් හොයාගත්තේ සාපේක්ෂතාවාදයේ මේ ආස්තිකත්වයට සාපේක්ෂව නාස්තිකත්වයක් තියෙනවා මැටර් එක තියෙනවා නම් ඇන්ටි මැටර් එක තියෙනවා මේක තමයි ශූන්‍යතාවය නැත්තම් මේක තමයි අවකාශය කියලා කියන්නේ මෙන්න මේ අවකාශය දන්නේ නැතුව රූප පිළිබඳව කොච්චර තරංග ඇහුවත් ඒකෙදී සිදුවෙන්නේ මොකද්ද පොළඟෙක් Tamange වලිගේ ගිල ගන්න හදනවා වගේ ඌම කැරකිලා වලිගේ ගිලින්න පටන් ගත්තාම ඌට හිතෙන්නේ වෙන එකෙක්ගේ වලිගයක් කියලා. ගිලගෙන ගිල ගියාම මොකද වෙන්නේ? ඔච්චර තමයි විද්‍යාවෙන් අල්ලන්න පුළුවන් වෙන්නේ. රූප ධර්ම දිගේ මේ අම්මලා නාත්තලා රත්තරන් මුතුමැණික් හරක් බල්ලෝ ඌරෝ කියලා මේ රූප අල්ලගන්න නටන කාටත් වෙන්නේ විද්‍යාඥයට වෙච්ච දේ තමයි. නමුත් ਸਰවඥන්සේ රූප ගෙවලා පෙන්වන රූප නැති අවකාශයට උඹ යයි බය වෙයි. හීන්දාඩිය දායි කෙලෙසනවා වගේ තේරෙයි. ඒකට ආය රූප ටිකක් අත ගාලා බලපන් ආයසරයක් අවකාශයට. ආයත් රූප පේනවා ආයත් අවකාශ වෙනවා. ඔන්න ඔය දෙකේදි තේරෙයි මේ රූප කියන්නේ රූපණ දෙයක්. විපරිණාමයටපත් වෙන දෙයක්. දුකටපත් වෙන දෙයක්. අවකාශයේ රූප නැහැ. අවකාශයේ අජට අවකාශයි ගැට ගහන්න බෑ. මෙතන තමයි අවකාශ මෙතන තමයි ශූන්‍යතාවය. මේක තමයි නිවන කියන්නේ රූප පැත්තෙන්. ඒ නිසා ඔබ රූප ගෙවම් කරලා කරලා කරලා ඇති වෙච්ච මේ ශූන්‍යතාවට වෛර කරන්න එපා. ඒ වෙනකොට පැහැදියා. ඒක බාර ගනි. බාර ගන්න නම් රූපය ඇති නැති දෙක. හතරමහා භූතයන් සහ අවකාශය කියන මේ දෙක කම්බේ යන මිනිස්සේ කද්ද කරගත්ත කුඩ දෙකක් වගේ දෙකම දකින්න භාවනා කරලා ඒ අපි කියන ආකාසානං ඡායතනෙ කියලා ගන්නකො අරූප ධානය. එහෙම නැත්නම් මේ ආස්වාස්වාස සම්පූර්ණ ගෙවම් කරලා තියෙන හිස්තන ගන්න මේ දෙකේදිම මෙන්න මේ ශූන්‍යතාවයේ දකින්න නැතුව අපිට කවදාකවත් රූප කියන එක තේරුම් ගන්න බෑ. රූප දකින්න නැතුව ශූන්‍යතාවය තේරුම් ගන්න බෑ. නමුත් අපේ තර්ක මනස අනිවාර්යයෙන්ම ශූන්‍යතාවයට ද්වේෂ කරනවා. ශූන්‍යතාවයේ තුච්ච කළ සලකනවා. කවදාකවත් ඒක රස විඳින්නේ නැහැ. මොකද මේ රූපත් එක්ක පිස්සු කෙලවෝ ගතිය නිසා. අපිට රත්තරන් මුතු මැණික් අවශ්‍යයි, ඉඩම් දොරවල් අවශ්‍යයි, දරුවෝ මල්ලෝ අවශ්‍යයි, වාහන ඕනේ, ෆ්‍රිජ් තියෙන්න ඕනේ. මේ ඔක්කොම සැප හෙව්වට මොකද? සැප තියෙන්නේ නිවන තියෙන්නේ අවකාශයේ බවත්, ශූන්‍යතාවයේ බවත් තේරුම් ගන්න යනකොට ඒ මනුස්සයාට තේරෙන්න පටන් ගන්නවා මොනවද අපි මේ දවස්වල මේ ඕවර් ටයිම් කර කර හම්බ කරේ කියලා. සුද්ධ දුකක්. මේ සූත්‍රයේදී සරුවචනත් එක තැනක කියනවා මහන්නේ මගේ සර්වඥතාඥාණයට පේනවා යම් රූපයක් ඒකට කැමති කෙනාට ඒක අබිරමණය කරන කෙනාට වෙනස් වීම නිසා දුක් නොදෙනවයි කියන රූප මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ කියලා. මොන රූපයක් අල්ලගත්තත් යම් කිසි කෙනෙක් මේක මේ මොන නම් කියලා අල්ලුවත් ඒක ඒකාන්තයෙන් වෙනස් වෙන එක රූපවල ගතියක් ඒ අල්ලගත්ත කෙනාට Taman අල්ලගත්ත රූපේ වෙනස් වෙනකොට ඒකාන්ත ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඇති වෙනවා. ඒ නිසා අපට අල්ලන්න බෑ. බුලුවන් නම් පැහැදියන්. බුලුවන් නම් ගෙට කෙවද්ද ගනින්. පුළුවන් නම් යාළුවයන් ශූන්‍යතාවයත් එක්ක පුළුවන් නම් යාළුවෙන් අවකාශයත් එක්ක එදාට උඹට ගැට ගැහෙන්න දෙයක් නැහැ. වෙනස් වෙන්න දෙයක්වත් නැහැ, තැවෙන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒක නිසා චතුත්ථ ධාන මට්ටමට යනකොට ආස්වාද ප්‍රසාර සංසිඳනකොට හුඟෝ දෙනෙක් හිතනවා මට අන්තභාග ඇදලා මැරෙයිදන්නෙත් නෑ හුස්ම ටිකක් නැති වෙලා. ඉතින් හයියෙන් හුස්ම ගන්නවා අල්ල ඉස්සරහින මිනිහා හෙල්ලෙන මට්ටමන ගාලා මොකද මේ හුස්ම ටික නැති වුණොත් එහෙම ගෙදර යනකොට ගෙනාපු ටිකක් නෑ දැන්. භාවනා කරලා. ඒක නැත්නම් ඇද්ද කරලා මේ පොඩ්ඩක් මේ ගෙනාවු bitter මල්ල පොඩි වෙලා නැද්ද කියලා බලනවා. ඒක සාධාරණයි මොකද බුදුරජාණන් කියනවා උඹ යම් දවසක ශූන්‍යතාවය ස්පර්ශ කරොත් න පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුච්ඡති. කවදාකත් ඒක අබිරමණය කරන්නේ ඔබ කවදාත් ඒකට බැසගන්නෙත් නැහැ. ඔබ ඒක විමුක්තියක් කියලා දන්නෙත් නැහැ. ඔබ ආයතන රූපයට බලනවා. කමන්නේ. ඒ රූප යන ආය භාවනා කරපන්. ඒක ඔබ ආයෙත් ටික වෙලාවකින් ආයෙ ශූන්‍යතාවයට යනවා. ආයෙ රූප පේනවා. ආය ශුන්‍යතාවය පේනවා ආය රූප වෙනවා මෙන්න මේ සාපේක්ෂතාවය තුල පමණක් පේනවා ශුන්‍යතාවය තුල ඝර්ෂණයක් නැහැ ශුන්‍යතාවය තුල අයිතිවාසිකම් කියන දෙයක් නැහැ ශුන්‍යතාවය තුල විපරිණාමයටපත් වෙන දෙයක් නැහැ ශුන්‍යතාවය තුල ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැහැ නමුත් ඕනේ නම් රූපෙට යන්න පුළුවන් රූපෙට ගිය ගමන් ඒකේ වෙනස් වීම අනුව ශෝක පරිදේව දුක්ඛ දෝමනස තියෙනවා මෙන්න මේ සාපේක්ෂතාවය කියන දේ මේ සරුවචනංශ පෙන්වන්න හදන මේ ශුන්්‍යතාවය කියන එක අපේ අටුවා යුගයේදී සෑහෙන වැරදි අර්ථකථන වලට ගිහිලා තියෙනවා. කියා ගන්න දන්නේ නැහැ. මොකද හේතුව භාවනා කරලා නෙවෙයි මේවා කතා කරන්නේ. අද බහ බුද්ධ ධර්මයෙන් අපි උගන්වන්න හදන්නේ මොකද්ද? මේ රූප වැඩි කරගන්න හැටි. බුද්ධ ධර්මයෙන් උගන්වන්නේ එච්චරයි. නමුත් බුද්ධ ධර්මයේ පෙන්නනවා ඒක භව සම්පත්තියක් තමයි. Tamanට යමක් කමක් හම්බ වෙන එක භව සම්පත්තියක් තමයි. නමුත් හම්බුණාට පස්සේ උඹලට ගැලවෙන්න ඕනේ නම් ප්‍රතිපදාව යන්න ඕන නම් කෙලස් කපන්න ඕනේ නම් ඔය එක රූපයක් ගන්න ඕ විශාල දොඩංගොඩ බදාගත්ත ඔක්කොම බදා ගන්න එපා. ප්‍රසිද්ධ වෙන එක රූපයක් ගන්න හොඳට බලන්න. කොයි රූපෙද විපරිණාමයට වෙනස් දෙයක් බවට නොහිතූ දෙයක් බවට පත් වෙන්නේ කියලා. එහෙව් වෙනස් වෙන රූප අල්ලාගෙන එව්වාට උපැන්න සාතික ලියාන බැංකු ගෙනුම් ඇති කරන රක්ෂණ සංස්ථා ඇති කරන ඔප්පු තිරප්පු ලියාගෙන ඉන්නේ හරියට අපි මැරෙන්නේ නැති වෙන්න ඉන්නවා වගේ. අද මට ආවා ඊමේල් එකක් මම දන්නේ කවුද ඉවල තිබුණ කියලා හිනාව කියලා. ඒකේ ලියලා තිබුණා මහා පොළොව පොළොව බඩ බඳගෙන hina වෙනවලු මී අක්කු ඉන්නකන් ඉඩම් වලට රණ්ඩු කරලා කරලා අන්තිමට මැරෙනකොට අඩි 6ක වලක් විතර නෙමෙයි කට හම්බ වෙන්නේ. ඒ බව මීයකා දන්නවද මේ මැරෙන්න ඉස්සෙල්ලා දෙපා වේලි බැඳගෙන රණ්ඩු කරන තාක්කල්. කොයි කාටද කියන්න පුළුවන් ඔය Taman කොච්චර හම්බ කරුවත් ඔය මිනි වලට වැඩිය මොකක්ද අයිති වෙන්නේ කියලා. මොකක්වත් අයිති වෙන්නේ මරණ ටික දක්වා තමයි ඔය දාඩිය තමගන් නටන්නේ. ෂේක්ස්පියර් කතාවක් ලියලා තියෙනවා. එක පන්ති ඉගෙන ගත්ත දෙන්නෙක් එක්කෙනෙක් ලෑන්ඩ් කොමිෂන බාටපත් වෙලා ඉඩම් කොමසාරිස් වෙලා. අනිත් මනුස්සයා හිඟා කන බැගෑයෙක් බාටපත් වෙලා. පස්සේ කල්පනා කරනවා අනේ මගේ යාළුවා ඉඩම් කච්චිරි පැවැත්වෙනවා. ගියොත් මට අක්කර කාලක්වත් ගන්න බැරුවයි. මං ඊට පස්සේ මොනවාරි කරන්න යනවා කියලා හුඟක් දුර යනවා. බත් මුලක් බඳගෙන. යනකොට අර ඇත්තටම ඉඩම් කච්චරියක් පාත්තා. ඊට පස්සේ කියන ඔබට මාව මතකද අපි එක සිගරට් එක දෙක බෙදානේ බීපු කට්ටියනේ කියලා කතා කරා. ඊට පස්සේ ඔව් ඔව් මොකද්ද ප්‍රශ්නේ? අනේ මට ඉඩම් ඕනේ. උඹට කොච්චර ඕනේද? අර මිනිස්සයා කවදාකවත් හිතන්නේ තමන්ගේ යාළුවා මෙච්චර සලකයි කියලා. ඊට පස්සේ කියන ඔබට ඕනේ ප්‍රදේශයේ වටේ රවුමක් ගහලා වරෙන් ඒ ටික ඔබට දෙනවයි කියලා. ඉතින් මේ මිනිස්සයා කරන්නේ හැබැයි කියනවා මං හයර කච්චේටි වහනවා. ඊට ඉස්සලා ආවොත් ඔබ පෙන්නන ඉඩම දෙනවා ඔබ. ඊට ඈතට යනවා. හැන්දෑ 6 වෙනකොට කෙලවරේ ඉන්නේ මිනිහා. ඒතකොට කල්පනා වෙනවා දැන් ඉක්මනට ගියේ නැත්තම් කච්චෙරිය වහනවා ඊටමන් නැති වෙනවා කියලා එනකොට මගදී වැටලා මැරෙනවා. ඊට පස්සේ ඉඩම් කොමසාරිස් පහුවෙන්දා අනේ මගේ යාළුවා ආවා මොකද උනේ කියලා බලනකොට පෙන දාගෙන වැටලා කියනවා අනේ උපයව්වේ මිනි වලකට ඉඩම් ප්‍රමාණය විතරයි කියලා. ඔච්චර තමයි අපි ඔක්කොටම වෙන්නේ. අපි ඉන්නකන් අල්ලපු ඉඩම හදන්න හදනවා. ඉතින් අර මේ කවියක කියලා තියෙනවා මේ වෙරළු gediya සම කඩකට කරත කඩාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තියාගෙන හත් කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලෙයිනි වැටට ඇයි අද එන කොටාගෙන කම්ප කරපු කට්ටිය පපුවේ වතුර ටිකක් ගාගන්න මොකද මරණ වෙලාදී ඒ කාන්තෙන් අකමැති කෙනෙකුට දීලා මැරෙන්න වෙනවා ඒක ඉතින් 100ට 100ක්ම සහතිකයි. ඒක නිසා මේ හම්බ කරුවට දෝෂයක් නෑ. හැබැයි අඩු ගානේ මේකෙන් වේලාවක් උපෙලා වැත්තකලා පොඩ්ඩක් භාවනා කරපල්ලා. භාවනා කරලිවල මේකේ ශූන්‍යතාවය පොඩ්ඩක් රූප ගැන විතරයි මේ කතා කරන්නේ. ඒකේ ශූන්‍යතාවය දැක්කහම අපි කොච්චර බය වෙනවද මැරෙන්න ඉස්සරළම මරණයදී මොකද වෙන්නේ එතකොට? මේ විදිහට ශූන්‍යතාවය දැකලා ඒක නපක්ඛන්ද දින පසීද දින විමුච්ඡති කියන එක මරණ වේදී අනිවාර්යයෙන්ම වෙනවනේ. ඉතින් ඒ මනසේ බය වෙනවමනේ. ඉතින් මේ කොච්චර පිංකම් කරත් කොහේයිද? මරණ චිත්තක්ෂණය අපිට සාහිතිකයක් දෙයිද? බුදුරජාණන් කියන්නේ මරණේ තියෙන බය භාවනා දේශුන්‍යතාවය හරහා දැකපන්. දැකලා ආය ඵලයන් රූප කර්මත්තාන ඒක ආය අඩු කරපන් ආය ශූන්‍යතාවය දැකපන් ආය රූප කර්මත්තාන දැකපන් ඔන්න ඔය සාපේක්ෂතාවය හරහා මැරෙන්න ඉසල මැරෙන්න පුළුවන් මැරෙන්නේ ඉස්සලා තමයි මරණය පෙරහුරුවක් කරන්න පුළුවන්. අද ඉන්න කාටද කොන්දපණ තියෙන්නේ මේ වැඩේට? අද ඉන්න කට්ටිය මැරෙන්න ඉස්සලා මරණයට බයයි. බුදුහාමුදුරෝ එහෙම දෙයකට මේ සාසනයක් පිටලා තින්නේ මැරෙන්න ඉස්සලා මරණය අත්දකින්න අඩු ගානේ මරණානුස්සති භාවනා කරන්න එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස ගෙවෙනවා බලන්න උත්තරම වශයෙන් කියනනම් ප්‍රසවාසයේ නිමාව දකින්න ප්‍රසවාස නිමාව දකින්න ඔය මෙතෙක් කියපු කතා තේරම එක ප්‍රසවාසක නිමාව දකින්න පුළුවන් නම් තියෙනවා. එimhe බැරි නම් ආශ්වාස ප්‍රසවාස දෙකේම නිමාව හුස්ම බාහනා කරලා කරලා කරලා සම්පූර්ණයෙන් ආශ්වාස ප්‍රසවාස ගෙවෙන තැන බලාන ඉඳලා බලන අපිට මේකට මූණ දෙන්න බැරි නම් මරණ චිත්තක්ෂණේ කවුද අපිට පිරිත් නූල් ගැට ගහන්න එන්නේ? කවුරු සෙත් කවි කියාවිද? මොන සෙත් කවිය කිව්වත් Taman ගෙහිතලා ඇස්ති නැත්තම් කොහේ ආයිද? කාටද දෙන්න පුළුවන් සහතිකයක් දෙන එකකටවත් නැහැනේ මේ භාවනාවක්. ওই සහතිකේ දෙන කාටවත් නැහැනේ. ඒ කට්ටිය තමයි සාතික දෙන්නත් හදන්නේ. ඒ නිසා සරුවච්චන්හන්සේගේ මේ අනුකම්පා සාගත ගැනීම ඊටාම ප්‍රඥා ගෝචරයි. මොකද උන්වහන්සේ පෙන්වන්නේ එදිනදා ජීවිතයේ අත්දැකීම් ටිකක් පෙන්නලා කියනවා. මේක ශූන්‍ය කරගෙන යන්න. ශූන්‍ය කරන ගිහිලා මේ අඩු වෙනකොට, කෙලෙස් අඩු වෙනකොට එහෙම නැත්නම් ප්‍රතිපදාව හරියනකොට අපි කොච්චර බය වෙනවද කියලා බලන්න. කොච්චර අසහනයකටපත් වෙනවද කියලා බලන්න. සත්‍යයට කොච්චර අපි බයද කියලා බලන්න. නිදහසට අපි කොච්චර හීන් දාඩි දානවද කියලා බලන්න. ඉතින් කොහෙද අපිට නිදහස ආවට අපි කවදද නිදහස සාදර වෙන්නේ? ඒ නිසා සරුවචන කියන රූප පෙන්න බං හිස්තන පෙන්න බං රූප පෙන්න බං හිස්තන පෙන්න බං නැත්නම් ආස්වාද ප්‍රසවාසී අගට යනකම් බලපං හිස්තන බලං ආයේ ආස්වාසේ පටන් ගනි ආයේ ප්‍රසවාසී අගට මේ දෙක බලනකොට තියෙනවා මේ ප්‍රසවාසී අග මෙතෙක් කවදා දැකලා නැහැ හැබැයි මේක ඇතුලේ කිසි ප්‍රශ්නයක් නැහැ ගැටෙන්න දැනන්නේ නැහැ නමුත් අපි දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා රූප ධර්මත් එක්කයි සෙල්ලම යන්නේ ඉතින් සරුවචන රූපයක්ම අල්ලලා වටේ කරකවනා මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලණ්ඩයි කවදද එන්නේ ඉරිදද එන්නේ කියලා ගිල ඕම් බලාපන් කියලා වෙන්නනවා හිතන. ඉතින් අරමනුස කරකොල දෙනකොට ආයෙ නම් බය නම් ආයෙ රූපයක් අල්ලගන්නේ ආයෙ කරකෝවා එතනත් ගිහලා හිතන. මේක හත්තට සැරේ 10 සැරේ 10 12 සැරේ කරනකොට ඒ මාසෙට තේරෙනවා අපි නොදැක්කට දවසේ වැඩි වෙලාවක ඉන්න මේ හිතන තමයි. ඕක වළක්වන්න තමයි චිත්‍රපටි බලන්නේ. ඕක වළක්වන්න තමයි පත්‍රේ කියවන්නේ. ඕක වළක්වන්න තමයි රේඩියෝ අහන්නේ. ඕක වළක්වන්න තමයි කයිවාරු කියලා කියලා ඉන්නේ. ඊට මීට වැඩි මේ හිස්තන නිතර ප්‍රස්තාසයේ අවසානයේ හම්බෙන්නේ මේ හිස්තන. දැක දැක ගත කරනවා නම් අපි හැම චිත්තක්ෂණයෙම මෙරි මෙරි උපදිනවා. හැම මැරෙන මැරිලා උපදින හැම වෙලාවකම තිරියන් වෙනවා. මේක දන්නේ නැති එකනා කියනවා. දන්නේ නැති එකනා කාලයට යට වෙනවා වයසට යනවා. මේක දන්නවනම් අපි මැරෙන හැම චිත්තක්ෂණෙම ඊගාසරේ ප්‍රසවාසය හොඳට කෙලවට බලන්න ඊගාට හම් වෙන ආශාසත් එක්ක කොච්චර ප්‍රබෝධයක් එනවද කියලා. නමුත් අපි ආස් ප්‍රසවාසය කෙලවට දකින තේ හුස්මද්දියා කවද්ද බලන්නේ. අපි කොහොමද දන්නේ මේ හුස්ම මෙච්චර වටින එකක් කියලා? යසෝදරාව දුන්නේ රාහුල කුමාරට අන්න තාත්තා එනවා ගිහිල්ලා බූදලි ඉල්ලනවරේ. දායාද ඉල්ලගනින් කියලා. අර රාහුල කුමාරට තාත්තගේ තියෙන ලේ උණුසුමන කිව්වා මහාන උඹේ හේවණත් මට සැපයි. කි බයක් නැතුව කියලා දරුවචන්සේ අතින් ඇල්ලුවා. දරුවචන්සේ අතින් අල්ලන්නේ මේට අන ගන්න ගියා. හත් අවුරුදු කිරි බොන වයසේ දරුවා. බාර දීලා කිව්වා මේක පැවිදි කරපන් කියලා. සුද්ධෝදන රජුරණ්ඩ හුම්ම ගන්න බැරුව ගියා. අයියකෝ මේ බුදු වෙන්න මේ රජකම ගන්න ඉන්න කරන් බුදු වෙලා ඊගාවට හිටපදරුවා යන්තම් අවුරුදු 7 කරනකොට ඌවත් ඇදගෙන ගිහිල්ලා පැවිදි කෙරුවා ඒක. මොකටද ඒ දායාද දෙන්න තමයි. මේ උගන්නන්න තමයි මේ දරුවට ඔය කියන රත්තරන් මිනිමෙතු දෙනවට වඩා මේ දරුවට උගන්නන්නයි පුතේ උඹ හුස්ම බලපන්. ඔබ ගෙදර හිටියොත් උපාධියක් ගත්තොත් PhD එකක් ගත්තොත් ජොබ් එකක් ගත්තොත් උන්ට හුස්ම ගන්න වෙලාවක් නැහැ. <laughs> හුස්ම බලන්න වෙලාවක් නැහැ. මොකද මේ පහඳින්න තියෙනවා ලොක්කගේ වැඩ ටික කරන්න. Tamange හුස්ම මරණ මොහොතේදී දකින්නකොට ක්ලාන්ත වෙලා වැටෙනවා. අයියෝ අයියෝ කියලා හිතෙනවා මෙච්චර සාසනයක් තියෙද්දි මේ වෙන කෝලම දිහා බලනකොට බුදුරජාණන් මේ ශූන්‍යතා දර්ශනයක් කරා නැත්නම් මේ හිස්තනක් කියන කතාව හරහා කොච්චර ගැඹුරක් පෙන්වනවද මේක තේරුම් ගන්න බෑ කියන එක නම් හරිම සාධාරණයි මොකද බැරිකම නෙවෙයි තියෙන්නේ ඕන නැතිකම ඒකට බුදුම බයක් තියෙන්නේ අපි. ඒ නිසායි අපි මේ පිරිත් නූල් කිය කියා ආරක්ෂක යන්ත්‍ර හදා හදා මේ නටන්නේ මොකටද? নিকකමටවත් ශූන්‍යතාවය දැක්කොත් කලන්තය ඇදී කියලා. භාවනා කරන එක නෑ එහෙම නෙවෙයි. වැඩ බහ තබනවා, මෙහෙට එනවා, සීලයක් සමාදන් වෙනවා, සුදු ඇඳ ගන්නවා, සිල්ලු තුන් අතර ඉඳගෙන ඒකටම ලෑස්ති වෙනවා. ඒ ගිවන් වෙන්න වෙන්න දන්නවා මේ යන්නේ කෙලස් ගිවන් වීමක්. මේකට එන්න එන්න බය වැඩි වෙනවා. එන්න එන්න අසරණ ගතිය දැන නමුත් මේක නෙවෙයි බය වෙන්න ඕන දේ බය වෙන්න ඕන දේ නම් දන්න දේ මේ නොදන්න දේ තුල කෙලස් නැහැ ආනික සුද්ධ කිරීමට අපි මෙහෙම බණක් නාහ භාවනා කරොත් මොකද වෙන්නේ කියලා හිතන්න මෙවැනි විස්තරයක් කරන බණක් නාහ භාවනා කරොත් අපි මොනවද භාවනා කළ බලාපොරොත්තු වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න ඒක නිසා හරුවතෙන් සඳහන් කර තුන භාවනා කරන ගමන් ඒකට සුතමේ අනුග්‍රහිතෙ දිදී මේ හැමදාම තමන් අත්දැකලා ප්‍රතික්ෂේප කරපු දෙයට සාදර වෙන්නේ කියලා. අපි එතකන් කරන්නේ භාවනා කරලා හරියන හැම වෙලාවකම වැරදුණයි කියලා හිතනවා. වැරදිලා මේ ආලෝක පේනකොට උඩ යනවා දකින්නකොට රූප දකින්නකොට බොහෝම හරියම හරිය හරියයි කියලා හිතනවා. අත් මේ දෙක සංසන්දනය කරලා ඉහිලා ගිහිලා ගිහිලා මේ ගෙවන් කිරීම මේකට බුදුහාමුදුරු කයානුපස්සනා කියලා කියනවා. වයානුපස්සනාව කියලා කියනවා. නිරෝධානුපස්සනාව කියලා කියනවා. පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියනවා. දෙයක් ගෙවන් වෙන දිහා බලාගෙන ඉන්න. හුස්ම ගෙවන් වෙන දිහා බලන්න, ප්‍රස්වාසය ගෙවන් වෙන දිහා බලන්න. එතකොට Tamanට කවදා හරි රාගයක් ඇවිල්ලා රාගය ගෙවන් වෙන හැටි දකින්න පුළුවන්. තරහාවක් ගිහිලා තරහාව ගෙවන් වෙන හැටි බලන්න පුළුවන්. නිදිමතක් ඇවිල්ලා නිදිමත ගෙවන් වෙන හැටි බලන්න පුළුවන්. ඊර්ෂාවක් ඇවිල්ලා ඊර්ෂාව ගෙවන්න ඕනේ හැටි බලන්න පුළුවන්. ඉස්සලා අපි රූපෙන් තමයි පටන් අරගන්නේ. මේ සාමාන්‍යයෙන් ගෙවන් වීම අපි ලෝකේ හඳුනන්නේ මරණය කියලා. ඒ නිසා අපි මරණය පිටු දකින්න. දකින්න කැමති නැහැ. අපිට ඕන කළ දුන්නේ උප්පත්තිය විතරයි. මරණය අවස්ථාව වෙන අවමංගල්‍ය දෙයක් නම සර්වචනසික පූර්ණ උගන්වීම තින්නේ නිරෝධ නිරෝධ කියන වචනේ. නිරුද්ධ ක්ෂය වැය ඒකටයි අපි මේ පින් කරන්නේ. ඒකටයි අපි මේ සිල් රකින්නේ. ඒකටයි අපි මේ ගැම්ම ඇති කරගෙන ඇයි අපිට බැරිද මේ ජීවත් වෙද්දී හයිය හත්තේ තියෙන වෙලාවක මේ ක්ෂය වෙන එක නිතර සිද්ධ වෙන එක දිහා බලන්න බැරි මොකද වෙන්නේ? අයි මොකද මේකට මෙච්චර පැංගිරි විසි වෙන්නේ? ඒකට බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව තියාගන්නේ ධර්මයේ කෙරේ සද්ධා තියාගනි සංඝයා කෙරේ සද්ධා තියාගනි තමගේ සීල පිටවන සද්ධා තියාගනි එතකොට උඹට හරියට බහනවා හරි ගියොත් මේ ගෙවන් වීම දකී තින්දි බය වෙලා පස්ස ගහන්න එපා. මොකද අපි මේ ශූන්‍යතාවයක් දිනු කරන්නේ. මහා ශූන්‍යතාවයක්. ඉතින් මම එදත් කිව්වේ එකයි මේක අපේ තේරවාදයෙන් ගිලිහුණාට මේ තේර මහායාන ආගම් වල හරියට මේ ශූන්‍යතාව දර්ශනය පෙන්වන්න උත්සාහ කරා. ඒ නිසා අපිට අද ණයට ගන්න පුළුවන් මේවා පිළිබඳ අර්ථකතන ශූන්‍යතා දර්ශනය. හැබැයි මේ මහායාන දර්ශනය එක දැනගෙන නැවතත් අපි ත්‍රිපිටකයේ කියවනකොට අනන්තවත් සූත්‍ර තියෙනවා. මේ ශූන්‍යතා දර්ශනය බුදුහාමුදුර විවිධ පැති කොටුවෙන් පෙන්වනවා. මම හිතානේ හිටිය අද වෙලා තිබුණොත් ඒ බද්දේ කරත්ත සූත්‍රය ඉදිරිපත් කරන්නයි කියලා. ඒක සුද්ධ වශයෙන්ම සරුවචනාංශේ වෙන වචනකින් මේ ශූන්‍යතාවය අපට ලස්සනට විස්තර කරලා දෙනවා. අපි හෙට බලාපොරොත්තු වෙමු මේ අපි මේ හදාගත්ත සුද්ධ කරගත්ත මේ સંદર્ભය හරහා ඉස්සරහට අනිකුත් සූත්‍රවලදී සරුවචනාංශේ මේ දේම ගැඹුරු ශූන්‍යතා පරිසංයුක්ත දේශනා නිබ්බාන පරිසංයුත්ත දේශනා වශයෙන් ඉදිරිපත් කළ තියෙන හැටිත් ඒ වගේම සාසනාන්තර දාණය වෙන්නේ ඉස්සර වෙලා ඉස්සල්ලාම සාසන නැති වෙන්නේ ශූන්‍යතා පරිසංයුත්ත දේශනාත් නිබ්බාන පරිසංයුත්ත දේශනාත් බව ਸਰවඥන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මිනිස්සු මේකට අප්‍රිය කරනවා. මිනිසුන් කියන මේක තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දානවා. පැත්තකට දාලා දන්න දන්න හරිය තියාගත්තාම අන්තිමට අපි ගෙනියන මල්ලේ මොනවද තියෙන්නේ දන්නේ නැහැ අන්ධකාරයේ අතින් අතට මල් වට්ටියක් පහු කරන අතක යවනා වගේ යවනවා මොකද්ද තියෙන්නේ කියලා දන්නේ නැහැ. දන්න කියන කෙනෙක් හරි ලෑස්ති වෙන්න ඕනේ මේ සරුවචනන්සේගේ ශාසනයේ තියෙන ගැඹුර මෙතන. ඒ නිසා අපිට තේරෙන්නේ නැති එක වෙනම දෙයක් හිඳට දාන එක වෙනම එකක්. පුළුවන් ප්‍රමාණයෙන් අපේ ජීවිතයකට කැප කරලා ඒක ඩිංගිතක් ඉස්මතු කරගත්තොත් Tamanටත් ලාභයි, ශාසනයටත් ලාභයි. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව ඒ අභ්‍යන්තර බාහිර සාසන දියුණුව පිණිස ඒ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා